අවසරයි කරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භවනා බණමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම දේශනාව සඳහායි අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සීලප දෙනා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ උනච්ච පරං භික්ඛවේ අසප්පුරිසෝ මහා කුලා පබ්බජිතෝ හෝති සෝ ඉති පටිසංචික්ඛති අහං කෝමි උලාර කුලා පබ්බජිතෝ ඉමේ පනඤ්ඤේ භික්ඛූන උලාර කුලා පබ්බජිතෝති සෝ තාය උලාර කුලාය අත්තානුස්කංසේති පරං වම්භේති සෝ අයම්පි භික්කවේ අසත්පුරිෂ ධම්මෝ තීති අවසරයි ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනා යෙදී සදී පැදී නිවාසිකව කරන වෙලාවල් වල මගේ හැමදාම සම්පූර්ණ පැයක් එහෙම නැත්නම් ඒ වගේ කාලයක් ධර්ම දේශනාවක් සඳහා ගත කරනවා ඒ සුතමේ ඥානෙ සඳහා අසුවිරු ඥාන වඩා ගන්න බෞසුත වෙන්න පොතේ දැනුම ලබා ගන්න ඒක අපි කරන්නේ මේ කරගෙන යන භාවනාවට කරන අනුග්‍රහයක් වශයෙන් එහෙම එහෙම නොවුනොත් ඒ භාවනා යම් යම් අඩුපාඩුකම් සිද්ධ වෙලා දැනුමේ පොතේ දැනුම අඩුපාඩුකම් නිසා තමන් කරන ප්‍රයත්නය සාර්ථක නොවෙන නිසා ඒක නිසා ඒක භාවනා ජීවිතයකට දැක්ක යුතු අනුග්‍රහයන් වලින් එකක්. කලිත උපස්ථාන වලින් එකක්. ඉතින් ඒක සම්පූර්ණ සම්පාදනය කිරීම සඳහා සරුවචන් වහන්සේ ඒ ඒ අවස්ථාවලට ගැලපෙන විදිහට බණ භාවනා යෙදී නැත්තන්ට ධර්ම දේශනා කරලා තියෙනවා. ඉතින් මේ තෝරගන්ටේදීච්ච සූත්‍රය සප්පුරුෂ සූත්‍රය කියලායි ඒ සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා ධර්ම සංගායනාදී නම් කරලා තියෙන්නේ. ඒක සංග්‍රහ වෙලා තියෙන්නේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ. ඒකෙදි සර්වචනාංශේ භාවනා කරන කෙනෙකුට භාවනා සාර්ථක වෙන හැටි සහ අසාර්ථක වෙන හැටි සම්බන්ධ කරලයි මේ සූත්‍රයේ කොට නැගිලා යන්නේ විකාශය වෙලා යන්නේ. ඒක සත්පුරුෂ සූත්‍රය කියලා කිව්වට සූත්‍රයේ හැම ඡේදයක්ම අසත්පුරුෂ ගති වලින් තමයි පෙන්වලා තියෙන්නේ. ඒ අසත්පුරුෂ ගතිය පෙන්නලා ඒකේ අනිත් පැත්ත දියුණු කරගන්න මේ විදිහට අසත්පුරුෂ ගතිය ඇති කරගත්තොත් බුදු කෙනෙක් පවා අසත්පුරුෂයයි කියලා බයිනවා. දැන් කාලේ වචනෙන් තියෙනවා නම් කාලකන්‍යයි කියලා බඳුන් ගන්න වෙනවා. තාවාසනාවන්ත පුද්ගලෙක් බාඩපත් වෙනවා. ඉතින් ඒකෙදී මම අද දේශනාවේ මුලට දවසේ මාතෘකා වශයෙන් උද්දෘති වශයෙන් තියාගත්තේ ඒ ඒක විදිහක අසත්පුරුෂෙක්. මේ බුදුහාමරෝ පෙන්වන ක්‍රමවලදී එක එක අසත්පුරුෂන් එකේ පළවෙනි දේශනා කරපු වාක්‍ය ගත්තොත් ඒක නැවත නැවතත් නැවත නැවතත් මේ සූත්‍රයේදී පුනරුච්චාන වෙන ධ්‍රුවපදයක් වශයෙන් පුණිත පරම්පික්කවේ අසත්පුරුෂෝ මහා කුලාපබ්බජිතෝ හෝති. මහණෙනි උසස් කුලයක ඇවිල්ලා පැවිදි වෙච්ච කාලකන්ණිය කියනවා. ඒක හිතන්න බෑනේ අපි දන්න විදිහට උසස් කුලයට පැවිදි වුණා නම් ඒක පින්වන්තෙක් වෙන්නේ බෑ. උසස් කුලයක උපදින්නත් පින්වන් දෙන්න ඕන පැවිදි වෙන්නත් පින්වන් දෙන්න. බුදුහාමර කට හොදලා කියනවා පුණජවරම්බික්කවේ අසප්පුරිසෝ මහා කුලා පබ්බජිතෝ හෝති. විශාල කුලයකින් ඒ කියන්නේ විශාල පවුලකින් ඇවිල්ලා පැවිදි වෙනවා. ඉතින් අපි දන්න ආගමේ හැටියට දන්න බුද්ධ ආගමේ හැටියට පැවිද්දක් කෙනෙකුට ලැබෙන්නේ විශාල පිනකට. ඒ වගේම උසස් කුලයක මහා කුලයක ඉපදෙන්න ලැබෙන්නේ මහා පිනකට. නමුත් බුදුහාම කියන්නේ අසප්පුරිසෝ කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ. අසප්පුරිසෝ මහා කුලා පබ්බජිතෝ හෝති. සෝ ඉති පටිසංචිකති. ඇයි එහෙම බුදුරජාණන් වහන්සේ අර පැවිදිත් වෙච්ච උසස් කුලයක ආප කෙනෙකුටත් අසප්පුරුෂයා කාලකන්‍යා කියන වචනේ කියලා නෑ. අසප්පුරුෂයා කියලා කියන්නේ සෝ ඉති පටිසංගිතයාගේ සංකල්පනා මෙහෙමයි. ඒ පැවිදිච්ච කෙනාගේ හිතිලි රටාව මෙහෙමයි. එයා කල්පනා කරන්නේ මෙහෙමයි. අයං කෝමි උලාර මහා කුලපබ්බජිතෝ මම ඇවිල්ලා මහා කුලයකින් ඇවිල්ලා බබ්බජිතෝ. ඉමේ බණඤ්ඤේ බික්කුණ මහා කුලපබ්බජිතෝ හෝති මාත් එක පැවිදිච්ච අනික් කට්ටිය මහා කුලයකින් ඇවිල්ලා නැහැ. ඒ නැත්නම් ඒකොල්ල මට වැඩිය ඒ කුලයේ මහාන්තත්ත කමාතින් මට වැඩිය අඩුයි. ඒක නිසා <coughs> මම පැවිද්දන් අතර උසස්. ඒ මොකද මම මහා කුලයෙන් ආපු නිසා මෛත් එක්ක ආපු නැත්නම් මෛත් එක්ක සමසම භාවනා කරන බොහෝ දෙනාක බොහෝ දෙනා පැවිදිකම් කරන බොහෝ දෙනා මහා කුලයෙන් නෙවෙයි නිසා ඒගොල්ලෝ මට වැඩිය පහත් සෝ මහා කුලතාය අත්තානුක්කංශේති පරංවම්බේති මෙන්න මේ ගති ලක්ෂණ තියෙන එකනට අසපුරුෂය කියලා කියනවා පැවිදි වුණත් පෙර පිනක් නිසා මහා කුලයක ඉපදුණත් එයා මේ මහා කුලයේ උඩට තියාගෙන එහෙම නැත්නම් ඒක ඉස්මතු කරගෙන අනික් අයගේ එහෙම ගුණයක් නැත්නම් මහා කුලතාවයක් නැති බව නිසා තමන් උසස් කළ සලකනවා අනේ උසස් අන්තය පහත් කළ සලකනවා අත්තානුකම්සේටි පරංගම් බෙහෙති ඉතින් මෙන්න මේ ගුණය තියෙන කෙනෙකුට ශාසනයක් පිළිටන්නේ එහෙම කෙනෙකුට බණක් භාවනාවක් හරියන්නේ ඒකෙම කෙනෙක් ඉන්නකොට ඒ සමාජයේ හැමදාම අවුල් මොකද ඒ අපේ සම සමාජයක් නැහැ. අපි ඔක්කොම මිනිස්සු කියන බව මතක නැහැ. ඒකට මතක් වෙන්නෙම නිතරම මම අනිත් අයට වැඩිය උසස් මොකද හේතුව මම විශාල කුලයකින් විශාල නෑදෑ පවුලකින් ඇවිල්ලා පැවිදිලා ඉන්නවා කියලා. ඉතින් මේ විදිහට ධර්මයක් දේශනා කරන හැම වෙලාවෙම සර්වචන් වහන්සේ ওই නරක පැත්ත පෙන්නලා ඊට පස්සේ හොඳ පැත්ත පෙන්නනවා. මොකද මේ නරක පැත්ත ඔක්කොමලා දාන්නවා. පැවිද්ද විතරක් නෙමෙයි භාවනා කරන තැන්වල විතරක් නෙමෙයි ඕනම සමිතියක ඕනම තැනක මල ගෙදරකට ගියත් මුත්තිට්ටු පොලකට ගියත් මේ කොයි තැනට ගියත් ඒ මහා කුලෙන් ආපු කට්ටිය නිකන් අයියා වෙන්න හදනවා අක්කා වෙන්න හදනවා ඊට පස්සේ අර මුළු එකම වණ කරනවා ඒ තියෙන සමගිය සමාදානේ වණ කර ගන්නවා ඊට පස්සේ කරන්න ගිය වැඩේ පැත්තක යන යන තැන අලුත් ප්‍රශ්න ටික කරගන්න ඉතින් ඒක මේ ඉන්දියාවේ තිබිච්ච තත්වයක් ඒක අදත් නැත්තේ නෑ ලංකාවේ නැත්තේ නෑ විශේෂම ආශා කරේ බොහෝමත්ම තදින් කියන දෙයක් තමයි මේ මහා කුලා පබ්බජිතෝ කියලා. බටහිර රටවල් වල එංගලන්තේ තියෙන්නේ මේ පොහසත් පෞල් සහ දුප්පත් පෞල් අතර වෙනසක් නැතක කුල කුල ભેදයක් ඇත්තේ නෑ. ඒ පොහසත් වල පොහසත් පෞල් වල අය <coughs> වෙනමම වැඩපිළිවෙලක් තියෙන වචන කතා කරන හැටි වෙනස් හැසිරෙන හැටි වෙනස්. ඒක නිසා <clears throat> ඒ රැකී රසා කරන හම්බ කරන කන පවුලකින් ගෙදෙට්ට එනකොටම කතා කරන වචනේ හැසිරෙන හැසිරිල්ලෙන් ඒගොල්ලෝ තේරුම් ගන්නවා මෙයා අහවල් එක්කකින් කියලා. ඊට පස්සේ මේ මනුස්සයාට කතා කරන්නේ අමුතුම තාලයකට. ඒ සුද්ධම සුද්ධෙකුට කතා කරන හැටි අර ඒ පැවිදිච්ච ආම්තු කෙනෙක් හිටියා. යාම්තු කිව්වා අපි මේ ලේබර් ෆැමිලි එකක් මහන්සිලා වැඩ කරන්නේ. මම යාළුවා හිටපු ගෑනු ළමයා බොහොම උසස් පවුලක එක්කෙනෙක්. ඉතින් මම ගෙදරට ගිය ගමන් මේ මාමණ්ඩිය වචන දෙකක් කතා කරපුවාන් දන්නවා මේ ආපු බෑනන්ඩියා මේ පහත් කුලේ පහත් කුලේ කියන්නේ අඩු ආදායම් ලබන කෙනෙක් කියලා. එයා ඊට පස්සේ සලකන්නේ අමුතුම තාලයකට. ඉතින් ඒක ඒ වගේ එක එක රටවල් වල මේක එක ගති තියෙනවා ඒක නිසා මිනිස්සුන්ගේ මිනිස්සයා අනික් මිනිස්සයාට මිනිස්සුකම සලකන්නේ. ඒ මේ වගේ පොඩි කාරණාවක් අරගෙන. ඉතින් එහෙම විෂම විවිධතා තියෙන කෙනෙකුට සතියක් සමාධියක් භාවනාවක් හරියන්නේ නමුත් ඒ උසස් පැවි කුලය කියලා කියන්නේ අභාග්‍ය සම්පන්න දෙයක් නෙමෙයි. පැවිද්ද කියලා කියන්නේ නොකටයුතු නොබණත්කමකුත් නෙවෙයි. පැවිදි වෙනකොට ඒ කෙනා උසස් කුලයේ පිළිබඳව ක්‍රියාකල යුතු ආකාරය කියලා දෙන්නයි බුදුරජාණන්සේ උසස් කුලයකින් ඇවිල්ලා පැවිදි වෙලා ඕනම කුලයකට පැවිදි වෙන්න ශාසනයක් හදලා මෙහෙට ආවට පස්සේ අග උසන්ට එන්න එපා. මේකේ ගව ගිහි ගති නැහැ. ගිහිගති මේක ඇතුළට ගන්න එපා. ගැනෙන එක ස්වභාවිකයි. අපි හැදිලා තියෙන්නේ ඉතින් ගොඩක් කල් යනකම් ඒ පරිසරවලනේ. ඒක නිසා ඒ Tamanගේ කුල චාරිත්‍ර අනුව එක එකනට අදිමානය, හීනමානය, එහෙම නැත්නම් ඒ අදිමානයේ තියෙන කට්ටිය කෙරේ හීනමානයේ ඊර්ෂ්‍යාව, විප්ලව, රණ්ඩු සරුවල් කිලෝරක් නැහැ. එහෙම රණ්ඩු සරුවල් විප්ලව තියෙන තැනක හිත එකලස් කරගන්නවා සතියක් පවත්නවා එතන සමාධියක් වෙනවා කියන එක වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා සරුවචන්හන්සේ අර විදියක තියෙන ආධිනව පැත්ත පෙන්නලා සරුවචන්හන්සේ සඳහන් කරලා තියෙනවා ඒ වැරදි පැත්ත පෙන්නලා ඒ වෙනුවට හරියට පැවිදි වෙන එක නයත් මේ උසස් කුලයකින්ම වෙලා තියෙන සත්පුරුෂයකෝ බික්කවේ ඉතිපටි සංචික්කති. සත්පුරුෂෙක් ඇවිල්ලා පැවිදි වෙනවා උසස් කුලේ. එල එයාගේ කල්පනාව මෙහෙමයි. එයා කල්පනා කරලා කියනවා මගේ මේ උසස් කුල භාවය නිසා මගේ රාගය සංසිඳෙන්නේ නැහැ. මගේ ද්වේෂය සංසිඳෙන්නේ නැහැ. මගේ මෝහය සංසිඳෙන්නේ නැහැ. කෙලස් අඩු වැඩි වීම පිළිබඳව නැත්නම් විශේෂයෙන්ම කෙලස් කපහැරීම පැත්තේදී බලනකොට ඒ උසස් කුලතාවය විශේෂ ආධාරකයක් කරන්නේ මට කරන්න තියෙන්නේ මම මේ පැවිදි පැවිදි උනේ කෙලස් නැති කරන්නයි. යම් කිසි කෙනෙක් ඒ ලැබිච්ච පැවිද්දේ උත්තරම භාවය රැක ගැනීම සඳහා නැත්නම් පැවිදි වීම සඳහා පැවිදි භාවය ලබා ගැනීම සඳහා නම් ඒක නා කරන්න තියෙන්නේ ධර්මාරු ධම්ම ප්‍රතිපත්තිය දෙන්න ඕනේ. සාමීච ප්‍රතිපන්න වෙන්න ඕනේ. අනුධම්මචාරී වෙන්න ඕනේ. ඒක අතනෑර කරන්න ඕනේ. ඒක නැත්ව නැවත සීපත් වෙන විදිහට වැඩ කරන්න ඕනේ. එහෙම කෙනා පූජ්‍ය පූජනීය තත්ත්වයටපත් වෙනවා. ප්‍රශංසාවක් ලබනවා. ඒක නිසා ඒ කෙනා කවම හේතුවක් නිසාවත් ඒ උසස් කුල භාවය අනුපහත් කළ සලකන්න ඕ තමන් උසස් කළ සලකන්න ගන්නෑ අන්න ඒ කෙනාට මම සත්පුරුෂයයි කියලා කියනවා ඒ කෙනාට සත්පුරුෂයා කියලා කියන්නේ ඉතින් ඒ කෙනාට විතරයි ඔය ධර්මයක පිළිහිටලා ආර්ය භාවයකටපත් වෙන්න පුළුවන් වෙන්නේ. මොකද එයා සලකන්නේ මේ මම පැවිදි වුණේ ඒ පැවිද්දට අවශ්‍ය කරන්නා වූ සීල සමාධි ප්‍රඥා පුරවන වැඩේටයි. ඒ වගේම යම් සාමීචයක් පැවිදි ලෝකේ තියෙනවනම් යම් ප්‍රතිපත්තියක් පැවිදි ධර්ම ජීගේ නික්මෝකත්තන්ගේ ධර්ම අන්නේ ධර්ම උකහා ගන්නයි මම පැවිදි උනේ ඒ වගේම දිගින් දිගටම දිගින් දිගටම ප්‍රතිපදාව කරගෙන යන්නයි. අර වගේ ගිහි ගති තියාගන්න, ගිහි ස්වභාව තියාගන්න නෙමෙයි. ඒ නිසා මම පුළුවන් තරම් අර වගේ gedirin ginawu මතත් එහෙන් තියලා එන්න ඕනේ. මේකට කොට වුණාට පස්සේ මම පැවිද්දේ කිසුරපෙන් කටයුතු කරන්න ඕනේ කියලා ඒ පැවිද්දේ වටිනාකම සලකලා අර gedirin ginawu මහා කුල தત્ත්වයේ බිම තැබීමට සරුවත් chance ගරු කරනවා. ඒක සත්පුරුෂ ගතිය. එහෙම කෙනෙකුට විතරයි ඒ කෙලස් කපහැරීම තණ්හා මාන දිට්ටි වශයෙන් තියෙන දේවල් වලට ආශා කරන ගතිය නැවත සලකා බලලා අයින් කරගන්න පුළුවන් වෙන්නේ අන්නරගේ නිහතමානී ගතිය කෙනාට විතරයි. මාන්නේ කියලා ගැන මෙතන ප්‍රධාන වශයෙන් කතා කරන්නේ මාන්නේ ගැනයි. ඒ මාන්නේ අඩු කිරීම මොලේ කුරුවල් වෙච්ච කෙනෙකුට කොහොම රක්කත් කරන්න බෑ. ඒ වන්සයට ඒක හිතනකොටම මේ කෙනහිල්ලක් විදිහට මේක තේරෙන්නේ. එහෙම නැත්නම් වක්‍රෝර්තියෙන් පහර ගැනීමක්, එහෙම නැත්නම් උපහාසයක් කියලා. නමුත් අර විදිහට මම මේ පැවිදි වුණේ මේ මහා කුල භාවය රකින්න නෙවෙයි ධම්මාන ධම්ම ප්‍රතිපත්තිය රකින්න ඕන කියලා. ඒ පැවිද්දදී ඒ නියතමානී භාවය ප්‍රකාශ කරන කෙනාට කොච්චර මාන්නක්කාරකමෙන් පටන් අරගත්තත් එnde end end end ඒ තියෙන දුරදිග යන කෙලෙසේ අත්ුක්කංශන පරවම්බන වශයෙන් සඳහන් කරන මේ මානෙ අඩු කරගන්න පුළුවන්. ඒකම දෘෂ්ටියක් තිබුණා නම් මම පෙර වෙන කරපු නිසා මම මහා කුලයක ඉපදුනා. මම හරියට සැලසුම් කරපු නිසා මට පැවිදි වෙන්න හම්බුණා, භාවනා කරන්න හම්බුණා. ඒක මම හැමතැනම පෙන්න පෙන්න දඟලන්න ඕනයි කියලා ඒක ඒකාන්තේ වර ධර්මාන දන ප්‍රතිපත්තට බාධා කරනවා. අනුධම්මචාරී ධර්මයේ අනුහැතින් කටට බාධා කරනවා. ඒ වගේම සාමීචිය කඩනවා. සමිතියක සභාවක තියෙන මොනම දෙයක්වත් එයා පිළිගන්න කැමති නෑ. අර ගෙදරින් ගినాපු ධර්ම වලට වැඩ කරන්න පටන් ගන්නවා. ඒ සියලු ගුණ ධර්ම, එවනස්තු ගුණ ධර්ම කියන්නේ ඒවා අගුණ, අධර්ම. ඒවා පැවිද්දේ නාමයෙන්, නැත්නම් යෝගාවචර නාමයෙන් බිම තියන්න පුළුවන්කම තියෙනවනම් එයා හොඳ ඔප්පුවක් කරලා පෙන්නනවා, උරගා පෙන්නනවා. මේවා තිබුණට මේවා කරදර කරගන්න ඕනෙම නෑ. ඇත්තටම මේවා පෙරපිනට තමයි හම්බෙලා තියෙන්නේ. නමුත් ඒ ගුණය සුගුණයක් බවට පත් වෙන්න ගුණවතෙක් අතරපත් වෙනවා. ගුණා ගුණේසු සුගුණා භවಂತಿ. එහෙම නැති වුණොත් අර වගේ නරකට හිටිනවා. ඉතින් අපි මේ කතාව මේ අදහස අපි ඊයේ ඇති කරගත්ත ඒ කුලවන්ත පවුලක් කතාවෙන් ගත්තා. ඒකෙම මෙතන මහා කුලා කියන ಪದේ විතරයි අද වෙනස් වෙලා තියෙන්නේ. අර අර එකම රටාව තමයි යන්නේ. ඉතින් ඒක නිසා අපි බැලුවොත් මහා කුලයේකින් පැවිදිච්ච අසත්පුරුෂයෙක්ගේ කතාව අත්ත්ුක්කංශන බරවම්බන කරන කතාවේ ආදීනව හිතේ තියාගෙන නෑ මම පැවිද්දෙක් වශයෙන් මම නැත්තම් භාවනා කරන යෝගාවචරෙක් වශයෙන් මම මාව බාර ගන්නවා මම මේ කුලවන්තකමෙන් මම අද නම් තියෙන්නේ මහා කුලයකින් කියන එක ඒ භව කපාගෙන ඒකේ මහා කුලයකින් වේවා හීන කුලයකින් වේවා කොයි එකෙන් ආවත් ධර්මානුධර්ම ප්‍රතිපත්ති ඉස්සරහින් තියාගෙන සාමීචි ප්‍රතිපන්නව අනුධම්මචාරීව හැසිරෙන්න ඕනෑ කියන එක කල්පනා කරොත් ඒ ප්‍රතිපදාව අනන්තර කරගෙන ප්‍රතිපදාව අත්ත නෑර වැඩ කරන පටන් අරගත්තොත් ඒ කෙනාට ඇතුළතින් සතිය සමාධිය දිනු වෙනවා බාහිරෙන් පුජ්ජෝ හෝති ප්‍රසංසිතෝ පූජ්‍යත්වයටපත් වෙනවා එන්නෙන්ද දවසින් දවස දවසින් දවස යාගේ කීර්ති නාමය වැඩි වෙනවා පූජනීයත්වය වැඩි වෙනවා ප්‍රශංසිතෝ ඇතුළතින් පිටින් තමන්න තමන් පිළිබඳව ලොකු මෛත්‍රියක් කරනවක් ඇති වෙන අතර අනුන්ගෙත් ඒකට කියනවා භාවනීය தත්ත්වය කියලා. භාවනීය කියලා කියන්නේ තමන් අනුන්ටමයි තමන්ටත් අනුන්ට සමසේ මෛත්‍රී කරනකොටත් පිරිචිගතයක් වෙන වගේ අනුන්ගේ මෛත්‍රිය ඒකාන්තෙම තමන්ට එන බව දන්න කෙනාගේ මනසට කියන්නේ භාවනීය මනසක් කියලා. ඒක නා ඒ තරමටම මෛත්‍රී කරලා තියෙනවා. ඒ නිසාට ඒක නාට මහා කුලායගෙමුත් හීන කුලායගෙනුත් සම කුලායිත තියෙනකෙත් කාගෙත් මෛත්‍රී ඉන්න පටන් ගන්නවා. එතකොට එයාගේ හිත නිතරම තියෙන්නේ භාවිත පැත්තකට. ඒකේ සතියේ ඉන්නකොට එයාගේම ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන එකනට අජත්ත බහිද්ද දෙකේම හම්බ වෙනවා. අන්න ඒක නැතිකම තමයි අසහනය කියලා කියන්නේ. ඒක නැතිකම තමයි මානසික ආතතිය කියලා කියන්නේ. ඒක නැතිකම තමයි දැවෙන තැවෙන ගතිය කියලා කියන්නේ. ඉතින් මම උසස් කුලයක පැවිදිලා තිනවා. උන්දන් උසස් කුල වෙලා තිනවා, පැවිදිත් වෙලා තිනවා, ඔක්කොම තියෙනවා. නමුත් දැවිලි තැවිලි. කරන කරන වැඩේ අන්ද අලියෙක් කැලේ යවිදිනකොට ගස්වල හැප්පෙනවා වගේ කරන්න කරන වැඩවල හැප්පෙනවා. එයා හිතන්නේ ගස් තියෙන නිසා මං හැප්පෙන්නේ කියලා. අලියට තේරෙන්නේ ඇද්දක නැති නිසා හැප්පෙන්නේ කියලා. ඉතින් බුදුරජාණන්සේ ගස් කපන්න කතා කරන්නේ ඇද්දක පාදනවා. ආදලා කියනවා මේ ශාසනයක් හැදුවේ ওই මිනිස්සු විසින් කුරුවල් වෙච්චි ඔළුවකින් හදාගත්ත මේ උසස් කුල පහත් කුල මේ උසස් ප්‍රදාව මේ පැතිරිච්ච විශාල පවුල් පුංචි පවුල් වල තියෙන ගිහි ගතිය හදන්න නෙවෙයි ව නැති කරන්නයි එහෙම සමහිතක් හදාගන්න නැතුව භාවනාවට හිතියෝ දාගන්න අමාරුයි මේ උරුට්ටුවත් එක්ක ගහපහදීමත් එක්ක අල්ලපගෙදට වැඩිය ලොකුයින් වැඩ කරන්න හදන ගතියත් එක්ක භාවනාව යන්නේ නැහැ ඒක නිසා මේක හදාගන්න බුදුහාමුදුර අපිට විශාල වේදිකාවක් හදලා දීලා තියෙනවා. අන්නේ වේදිකාවට නිකම් මේ යුරප් පොරවන තට්ටේ ගන්න කොට වෙලා හරියන්නේ නැහැ. කය භාවයට පැවිදි කරලා හරියන්නේ නැහැ. හිත පැවිදි කරගන්න ඕන. ඒ වගේම සුදුරෙද්දක් කරගෙන බාපණයක් දාගෙන නොම්බර තහඩුවක් එල්ල ගත්තට යෝගාවචරයක් වෙන්නේ නැහැ. ඒක Taman දැනගන්න ඕනේ නීති පද්ධතියක් තියෙනවා. ඒ නීති පද්ධතිය හදලා තියෙන්නේ මෙතන ඉන්න කටියට මේ සතිය සමාධිය දිනු කරගන්නයි. ඒ ටික කරගත්තොත් Tamanටත් හොඳයි ස්ථානටත් හොඳයි. ඉතින් මෙතනදී මට හිතෙනවා මේ වගේ தත්වකදී යෝගාවචරයා දතයොත් වෙන්නේ මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියලා. අද දවල්වල ප්‍රශ්න පස්සෙන් කරත් ලියලා තිබුණා. මොකද්ද ස්වාමීන් වහන්සේ මේ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියලා කියන්නේ? එතකොට අපි එහෙම අහන්න ඉස්සෙල්ලම අපි සියලුම දෙනා මේ වෙනකොටත් බුදුන් සරණ ගිය, දහම් සරණ ගිය, සංඝ සරණ ගිය සීලයක් සමාදන් වෙච්ච පිරිසක්. නමුත් අපිට තව ඉගෙන ගන්න දෙයක් තියෙනවා. මේ අපි කරගෙන යන වැට මට්ටමින් අපි ධර්මානුධම්ම ප්‍රතිපදාට එතුළුනාද එහෙම නැත්නම් තාම ඇතුල් වෙලා නැද්ද? එහෙම නැත්නම් අපි මේ කරගෙන යන ධර්මානුධර්ම ප්‍රතිපදා මේට වැඩිය හොඳින් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවාද කියලා. ඉතින් ඒක තමයි අපේ යෝගාවචර ජීවිතය කියන්නේ. අපි මේ ලැබපු එක විරුද්ධ ආඩම්බර වෙන්න හදනවත් නෙවෙයි. ඒක තව තවත් දියුණු කරන්න ඕනේ යම් හේයකින් යෝගාවචරයට නොගැලපෙන ධර්මානුධර්ම ප්‍රතිපදාට නොගැලපෙන යමක් තියෙනවා නම් අපෙන් ඒක අයින් කරනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් කියනකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනය ත්‍රිවිධ ශාසනය වශයෙන් හඳුන්වා දීලා තියෙන්නේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියලා. නැත්නම් සීල ශාසනය, සමාධි ශාසනය, ප්‍රඥා ශාසනය, නැත්නම් සීලාංග, සමාධිආංග, ප්‍රඥාංග කියලා අපි දවල් ධර්ම මේ ප්‍රශ්නවලදී සාකච්ඡා කරා වගේ. ඉතින් එතකොට එහෙව් මේ කියන විදිහට සරලව බලනකොට අපි ළඟ තියෙනවා ශික්ෂාපද සීලය කියලා එකක්. මල ගෙදරකට ගියාම ආමතුරු වටත් අරගෙන වාඩි වෙලා ඉන්න ඉන්න තැන්වල පාත් වෙන්න নমස්කාරය කියන්න පන්සිල් ගන්න කියලා. ඊට පස්සේ පන්සිල් ගන්නව නැගිටිනකොට කැඩිලා. වාඩි වෙලා පන්සිල් ගන්නව නැගිටිනකොට කැඩිලා. ඒව තමයි මල ගෙවල් කියලා කියන්නේ. ඉතින් හැබැයි මල ගෙදර ෂුවර් එකටම සිල්පද රැකෙනවා මිනිහේ. එනිසාර මේ මේ කැලෙන්ඩරයක් ගහලා තියෙන මුස්ලිම් දෙමළ මිනිස්සෙක් ගහන්නේ හැම කැලෙන්ඩරේ කැට කැලෙන්ඩරයක් දවසට පඬිත වාක්‍යයක් ලියලා තියෙනවා. එකක ලියලා තිනවා අද මල ගෙදරකදී නොබෙන්නේ නොබොන්නේ මිනිය පමණයි කියලා. අයි සේරම යන්නේ මල ගෙදර බොණ්ඩ. සූදු කෙලින්ද. කරණ දින ජඩකම් සේරම කරන්න. දහම්දුර ඇවිල්ලා වට අත්ත ගන්න. ඉතින් පොඩි එකෙක් ගියාලු මල ගෙදරකට. ඊට පස්සේ ඌ ඇවිල්ලා තාම ගෙදර එක්කෙනෙකුට කියනවලු සාදු ආවා নමස්කාරය කියන්නේ කව කවුරුත් කිව්වේ නැහැ. පස්සේ සාදුම පන්සිල් අරගෙන ගෙදර ගියා අයියෝ. එකෙක්වත් හයියෙන් කියන්නේ නැහැ මොකද දන්නවා මේක කිව්වොත් රකින්න eBay. උටු උටු උටු උටු උටු ගගා ඉන්නවා ඉඳලි වල දන්නවා නැගිටිනකොට මේක කැඩෙන බවක් දන්නවා. එහෙම සමාදන් වෙලා කඩන එක සිල් ගන්න නැතුව ඉන්නවට වැඩිය හොඳ නැහැ. ඒක මේ සාසනෙට උසුළු විසුළුවක් නේ. නිකන් දෙනින්ද ගන්නවා වගවීමක් නැහැ. ඉතින් එතකොට පංචිල් දෙනකොට අටසිල් ගත්තොත් වැරද්ද පහෙන් අටෙන් ගුණයකින් වැඩි වෙනවා. පංචිල් වල දසසිල් ගත්තොත් දෙගුණකින් වැඩි වෙනවා. ඒකට නොකර පැත්තකට නිකන් ඉඳ තියෙන්නේ මට කරන්න බැරි නම් මොකටද කරගන්නේ? නේද අපි උත්සාහ කරන්න දන්නේ වෙන්නේ පහ වෙනකොට අට ගත්තොත් හොඳයි. අට වෙනකොට 10 ගත්තොත් හොඳයි. ඉතින් ඔය ටික තව තව වැඩි වෙනකොට හරියටම හොඳයි. මේ පිස්සන් කොටුවකට යක්. දහසක් සංවර සීලයෙන් රැකගෙන ඉන්නේ කරන්නේ කෙනෙකුට මූණ දීලා හිතා ගන්න බැරි වැඩ කරා. ඒ නිසා සිල්වල ඒක නිසා අපි හිතනවා ඒක ලෙවලා ඒ සිල්පද සමාදන් වෙච්චාම අනික් කට්ටිය දුස්සීලයි මම සුසිල්වන්තයි කියලා. නමුත් ඒක නෙවෙයි බුදුරජාණන් වහන්සේ කතා කරන දේ. ඒ සීලේදී යම් හික්මීමක්, සීතල වීමක් තමගේ සිද්ධ වෙන්න ඕනේ. එහෙම නොවෙනවා නම් ওই ඉලක්කමෙන් ඇති වැඩක් නැහැ. එහෙම නැත්නම් ඒ කට හයියෙන් අපබ්‍රංශ වචන කතා කරලා වැඩක් නැහැ. ඒ නිසා සරුවච්චන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා ඒ සීලයක් සමාදන් වෙනකොට ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ඉන්න එක්කන දචයුතු කොටසක්. ඒකට අපි එනකොට අපි සමාජලාට හුඟාකල් සිල් දැක්කයි කියලා හිතාගෙන හිටියට අපි දන්නේ නැහැ ඒකේ සීමා වැඩ කඩළු මොනවද කොතරකින් සීලයක් වෙනවද කෙතකින් සිල් කැඩෙනවද කියලා. අනිත් එක ඒ සීලයක් රකින්නකොට Tamanට මෙලෝ වශයෙන් අත්දකින්න පුළුවන් දේ මොනවද? බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා මොනවද මේකට පෙන්නලා දීලා තියෙන්නේ කියලා දැනගන්න අපිට ඉස්ලාම සිල් සමාදන් කරන දවසේ හම්බ වෙන්නේ නැහැ. අපි එදාට කරන්නේ කියන්නම් වාලේ සිල්පද සමාදන් වෙනවා. පස්සේ තමයි මොනවද මේ සමාදන් වෙලා තියෙන්නේ කියලා බලන්නේ. එහෙම කරගෙන කරගෙන කරගෙන අනේක තමයි බුද්ධාගම කියලා කියන්නේ. නමුත් එතනින්ම නතර විය යුතු නැහැ. ඒ සිල්පද වල තීරුම් ගන්න පුළුවන් අර්ථ වශයෙන් ඊට පස්සේ ඒකෙන් Taman කොතනින්ද හික්මීම සිද්ධ වෙන්නේ කියලා දැනන පුළුවන් මේක කයින් සිදුවෙන එකක්ද වචනෙන් සිදුවෙන එකක්ද ත්‍රිවිධ ద్వාරයෙන් සිද්ධ වෙන එකක්ද? ద్వාරයකින් ద్వාර දෙකකින් සිද්ධ වෙන එකක්ද? ඒක දැනගන්න පුළුවන්. ඒ වගේම ඒකෙන් තමයි ලැබෙන ආනිසංස. එකක් තමයි මම මතක් කර විදිහට අවි පටිචාරත්ථාය ආනන්ද කුසලානි සීලානි. ආනන්දේ මේ යම් කිසි කෙනෙකුට මේ හික්මීම ආවනම් මේ සීතල ගතිය ආවනම් මේ සදාචාරයේ සංස්කෘතිය ආවනම් එයාට විපිලිසරකම නැති වෙනවා. හිත අන්‍ය විහිිත වෙන ගතිය, හිත අංජ බජල් වෙනවා කියලා එකක් තියෙන බජාරකේ වචනයක් තියෙනවා අංජ බජල්. එතන ඔළුව ක්‍රේල් වෙනවා කියලා එකක් තියෙනවා. නෑ මොලේ ක්‍රේල් වෙනවා කියලා. ඔළුව ක්‍රේල් වෙන එක හොඳයි. මොලේ ක්‍රේල් වුණාට පස්සේ සනීප කරන්න බෑ. අන්නේ මොලේ ක්‍රේල් ගතිය අඩු වෙනවා. අංජ බජල් ගතිය අඩු වෙනවා කියන දේ කරන කරන දේ කියන මට්ටමට එනවා. ඉතින් මේක අද මේ මේ කියන මේ ශිල්පදවල තියෙන මේ පුංචි පුංචි කියන්න බෑ නොසලකා හැරීම සිද්ධ වුණේ මානවයාට බොහොම සංවිධානාත්මකව ඒකෙදි දැන් අවුරුදු 200කට විතර ඉස්සෙල්ලා මෑත ඉතිහාසයේ විග්‍රහ කරනකොට පෙනී තියෙනවා ඒ ওই දැනට තියෙන බටහිර රටවල් වලත් ඒ මිනිස්සන්ට බටහිර රටේ ගොඩක් වෙලාට බලපෑම තිබුණේ දේවාගමනි සෑතු වෙච්ච අය කමාන්ඩ්මන්ට්ස් එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ අනපනක් තිබුණා දස පණක් තිබුණා. ඒකට මිනිස්සු යට වෙලා හිටියා. මේ මේ පැත්තේ ආශය කරේ තිබුණේ ඒ වෙනුවට සිල්පද එහෙම නැත්නම් ඒ එක එක ආගම් වල තිබිච්ච ඒ සම්ප්‍රදාය ලකුණු. බටහිර රටේ ප්‍රධාන වශයෙන්ම ඒක ඇත්තටම ඒක උසුළු විසුළුක්ද නැත්නම් දයෝපගත සිදුවෙච්ච එකක්ද දන්නේ නැහැ. උගෝදෙනේ සැක කරා මේ අනපනත් පිළිබඳව. මේ ආනපනත් අපි නොදන්න අපි නොදැක්ක ਸਰබලදාහරි දෙවි කෙනෙක් අපිට පනවලා තියෙනවා මේක රැක්කහම අපිට මොකද්ද ලැබෙන ආනිසංසය ඒක පිළිබඳව දසපනත වග කියන්නේ අතු මරන්න එපා මරුව සදාකාලික අපායට යනවා කියලා කියනවා නමුත් මේ මරුවට පස්සේනේ අපායට යන්නේ මෙලෝ වශයෙන් සතුන් මරිනකොට මොකද්ද ලැබෙන්නේ කියන වගේ ඉච්චරේ වගේ විග්‍රහ නැහැ මම නිදර්ශනයක් වශයෙන් කියන්නේ ඉතින් ඒ නිසා ඒ අත්තු අර දේවවාදයේ පිළිබඳ තිබුණ සැකයට ඒ ඒ දේවාදයේ තිබුණ අනිතික එක පැත්තකින් පුම්බලා පෙන්වන ගතියක් තිබුණා. මේකට හරස් වෙච්ච තැන තමයි විද්‍යාව. විද්‍යා අධ්‍යාපනයේදී පැහැදිලිවම ওই දේවාදයට අභියෝග කරා. අභියෝග කරලිවලා බලන්න කිසිම නිෂ්පාදනයක් විද්‍යානුකූල කිසිම සොයා ගැනීමක් ආශා කරේ වෙලා නැහැ. ඒක වෙලා තියලා තියෙන්නේ බටහිර ලෝකෙ විතරයි. අපි විද්‍යාත්මකයෙන් ලැබනකොට අපිට පේනවා අපි අපි දන්න ඔය ඩිංගිරි බණ්ඩලා පුංචි බණ්ඩලා කසුරු කිසිම කෙනෙකුට විද්‍යාවේ හම්බෙලා නැහැ Nobel Prize එකක් අනම්මන මුකුත් නැහැ හම්බෙලා තියෙන්නේ අපි දන්නේ නැත අපබ්‍රංශන අන්තින සුද්දන්න මේක හම්බ වෙලා ඇති අපේ උන් අපේ උන් ගණන් ගන්න නෑ ඌවා ඕරාට කලබු දිනන මිසක් ඌව පොත්වල ලියලා Nobel Prize ගන්නවක්වත් patent record කරන්නවත් යන්නේ නැහැ අරුන් දෙක හරි වැදගත් වුණා මොකද හේතුව මේ දේවවාදේ නිසා ඊට පස්සේ මේ හොයාගන්න දේත් අපිට දීලා තියෙන දසපනතත් දෙක අතර සංසන්දනය කරනකොට ඒ දෙකට්ටිය දැක්කා දසපනත ක්‍රියාත්මක වෙන්නේ මනසට අපි මේ හොයාගන්න දේවල් ක්‍රියාත්මක වෙන්නේ කයට මේ කයට ක්‍රියාත්මක වෙන හැම දෙයක්ම ඒකාන්තෙම සුඛය වැඩි කරනවා තමන්ට අවශ්‍ය කරන හැට හොඳ රූප දකින්න පුළුවන් කනට සද්ද වැඩි කරන්න ගියාම ওই බටහිර පටන් අරගත්ත දර්ශන විද්‍යාව කියලා විෂයක් ඒකදී හම්බ වෙච්ච ප්‍රධානම රණේ ඩෙකාට් කියන මිනිසයා මේක දැන් බැලුවා මේ පැත්තෙන් එක පැත්තකින් මනස හික්මවගෙන කීකරු කරගෙන දෙයියන්ට බය කරගෙන අම්මට අප්පට බය කරගෙන ගුරුවරට බය කරගෙන පාදිලට බය කරගෙන ඉන්න පැත්තකුත් තියෙනවා මේ පැත්තෙන් පේනවා විද්‍යාවට ගියාට පස්සේ දෙයියෝ මොකා වුණත් විද්‍යාව දන්නවනම් ඒ සැප ලබන්න පුළුවන් අම්මලා තාත්තට විරුද්ධ වුණත් ලබන්න පුළුවන් පාදිලට විරුද්ධ වුණත් ලබන්න පුළුවන් මේ දෙක තියෙද්දි අර මානසික පැත්ත සලකන අය මේ විද්‍යාව දිනන පිළිබඳ උසුළු ඉසුරු කරන්න පටන් අරගත්තා සෙල්ලම් කරන්න එපා. ඕකේ අත පුච්ච ගන්න වෙනවා. ඕකේ වෙන්නේ සදාචාරය නැතුව සැපට අදින පැත්තක් වෙනවා. එනමුත් දර්ශන විද්‍යාව එහෙම විවේචන කෙනෙක් ගණන් ගත්තේ නැහැ. එහෙනම් කොතනද ඉරා දෙන්නේ? ඊට පස්සේ බටහිර මානසික විද්‍යාව දිනුවට මනස ගැන කතා කරන එක පල්ලියට තියන්නේ. භෞතික සැප සම්පත් හම්බ වෙන එක භෞතික විද්‍යාඥයන්ට තියන්න. ඔය දෙකවල බටලවා ගන්න එපයි කියලා හරියට මැදින් ඉර ඇඳනවා. ඒකට භෞතික විද්‍යාඥයාගේ භෞතික දියුණුවට අත්‍යවශ්‍ය දෙයක් තමයි බයලජ්ජා නැති වෙන්න ඕන. කිසිම වෙලාවක භෞතික විද්‍යාඥයන්ට විවෘත පරිශ්‍රණයක් කරන්න බෑ බයට ලැජ්ජාවට යට වෙලා. ඒකට කියන්නේ පවට බය සහ ලැජ්ජාව කියලා. ඒ නිසා විද්‍යාව ගියා පුදුමාකාර දියුණුවක්. ඒක බට කැලේට ගිනිච්ච බගේ දඩ බඩ දඩ බඩ ගාගෙන අලුත් අලුත් දේවල් පුදුමාකාර විදියට හොයාන ගියා හොයන්න හොයන්න ඔය නව තාක්ෂණ එළියට ආවා නව තාක්ෂණ එළියට ආවට පස්සේ දීනංශේ ශාප කරත් එකයි දීනංශේ දුන්නත් එකයි සන්තෝෂමක් මේ පරිශ්‍රණය කරොත් මේ ප්‍රතිඵල ලැබෙනවා මේක උතුරු කුරු දිවෙණිය කෙරුවත් ලැබෙනවා දකුණු කුරු දිවෙණියත් ලැබෙනවා මොකා කෙරුවත් ලැබෙනවා මේ නැවත නැවතත් කරොප්පු කරබැක් කීමේ සත්‍යයේ විද්‍යාව කියලා පටන් අරගෙන භෞතික විද්‍යාව කියලා දිනු කරගෙන අවුරුදු 200ක්ම ගියා 200 යන්න යන්න යන්න යන්න තේරෙන පටන් අරගත්තා පරිසර දූෂණය වැඩි වෙනවා ෘතුයි කොලේ රත් වෙනවා බයලජ්ජ නැති වෙනවා පෞලේ සංස්ථාව කැඩිලා යනවා කිසිම කෙනෙක් කිසිම දෙයක් කිව්වට අහන්නේ නැහැ. ඔක්කොම එක නඩේට සැප හොයන එක විතරයි කරන්නේ. ඔන්න ඔය සංදිස්ථානේ තමයි අපි ඉපදුනේ. මේක හරියට ඇති 2500 ඉඳලා දැති 2500ට සාසනෙ පෙරලෙන වෙලාව. 56 ගණන් වෙනකොට ওই විද්‍යා අධ්‍යාපනයේ විද්‍යා දියුණුව වල බටහිර ලෝකේ පුදුම විදිහට යකඩ හොයාගත්තා පුදුම විදිහට අර්ථල් පාසම හොයාගත්තා සම්පූර්ණ මුළු ලෝකෙම ඇල්ලුවා. ඉර නොබසින අධිරාජ්‍යයක් හදාගත්තා. මේ පුංචි රටක්. එංගලන්ත කියලා කියන්නේ රෂියාව වගේ ලොකු රටක් නෙමෙයි. ඇමරිකාව වගේ ලොකු රටකුත් නෙමෙයි. පුංචි රටක්. කොච්චර තාක්ෂණ දිනුවක් හදාගත්තද කිව්වත් කිසිම බයලජ්ජාවක් නැහැ. මේ වගේ සදාචාර තිබුණු රටවල් වල මිනිස්සු බල්ලු බලල්ලු හිවල්ලු වගේ මරලා. පොඩි දරුවෝ මරලා අර ඒගොල්ලෝ අල්ලන්න විද්‍යාවෙන් හදාගත්ත මිනිස්සු අල්ලා ගත්තයි කියන්න කිරුවේ මොකද්ද? අර විසි කරපු ආගම ගෙනල්ලා මෙහි පටවන්න පටන් ගත්තා. ඉතින් අපි හිතුවේ ඉතින් අපි වගේ මිනිස්සු මොනව කරන්නේ? අපි බහම කාඩ්ඩුවට යන්නේ නැහැ. කරබනේ ඉන්නවා. චප්පම කළා දැම්මා. දැන් මේ වෙනකොට විශේෂයෙන්ම ඔය අවුරුදු 40ක විතර කාලේ විද්‍යාව විසින් මිනිස්යාර කරන ලද හානිය කොච්චරද කියලා කියනවනම් මේ සා විශාල හානියක් වෙද්දි විද්‍යාවට කොහොමඩක්වත් අඩියක් පිටිපසට ගන්න බෑ මුළු ලෝකෙම දැන් සැප හොයන පැත්තට ගිහිල්ලා ඒ නිසා සදාචාරය සම්පූර්ණයෙන්ම යට වුණා ඇත්තෙම නෑ බටහිර රටකට ගිහිල්ලා බැලුවොත් එහෙම දැන් પરම්පරා 3-4ක විතර ඉඳලා කෙනෙක් කෙනෙකුට වඳිනවා කියන එකක් හීනකින්වත් සිද්ධ වෙන්නේ අම්මට තාත්තට රඳින්න ඕනේ නැහැ. මොකද උමුත් මිනිස්සුયો අපුත් අපිත් මිනිස්සුયો මේ සම තත්ත්වයට ගිහිල්ලිවර වෙලා අර සදාචාරය නැති වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියලා තියෙනවා මේ බයලජ්‍ය දෙක නැති වුණාට පස්සේ යම් කිසි කෙනෙකුගේ හිතේ බයලජ්‍ය දෙක නැති වුණාට පස්සේ එයාට ඉඳුරන් দমনය කිරීමක් කවදාකවත් කරන්න බෑ. මේ මං බල මේ කොතරක් රූප බැලීම සබ්බියද කොච්චරක් අසබ්බියද කොච්චරක් රූප බැලීම ඇහැට සෞඛ්‍යයට හොඳද කොච්චරක් රූප බැලීම ඇහි සෞඛ්‍යයට වැරදිද කියලා බයලජ් ජනත කෙනාට තේරෙන්නේ නැහැ මේ කනට ඇහෙන දේ මට ගැළපෙනවද නැද්ද කනට හොඳද නරකද කියන එක මසසට මස්වලින් හයිද ගන්න හොඳ නරකද කියන එක දන්නේ නාසයට එන ගඳේ කොයි එකක් උප්පන දේවද්ද කොයි එකක් සතුටු කරන දේවද්ද මේක නාසයට නරක වෙන එක මොකද්ද දන්නේ ඛණ්ඩ වටන් අරගත්තට පස්සේ කාපිරිය මගුල් ගෙදර ගියා වගේ කාලා කාලා කාලා කාලා කවදාකවත් කැම නැති රෝගයක් නෑ අද තියෙන කැම වැඩිකමේ රෝගේ. හැබැයි නතර කරන්න බෑ. ඒ කොච්චර જાති වුණත් හොඳටම දැනගත්තත් නතර කරන්න බෑ. සැප සම්පත් කිව්වහම ඇඳ කුට්ටු කොට්ට මෙට්ට යාන වාහන වල මේ ඇති කියමනක් නෑ. අත්තමුත්ත කාලේ තිබුණ නැති දේවල් දැන් ගෙවල් වල තියෙනවා. මේ මේ ඔක්කොම තියේදී අසහනෙ වැඩි වෙලා තියෙනවා. මේ ඔක්කොම තියේදී පරිසර දූෂණය වැඩි වෙලා තියෙනවා. ලෝකේ රත් වීම වැඩි වෙලා තියෙනවා. විද්‍යාවට මොනම ක්‍රමයකින්වත් මේක නැත කරන්න බෑ. දැන් ඒගොල්ලන්ට හරිම අමාරුයි තේරුම් ගන්න මේ බුදුරජාණන්සේ දේශනා කරපු ධර්මවල මොකටද මේ සීලයක් ඉසලා තියලා තියෙන්නේ කියලා. මොකද අනික් කිව්වගේ දෙව්ව මොනක්වත් කතාවක් නැහැ. බුදුරජාණන්සේ කිසිම තැනක කිසිම හේතුවක් නිසා මේ බයලජ්‍ය දෙක නැතර පාව දුන්නේ නැහැ. ඉන්දිය සංවරේ පාව දුන්නේ නැහැ. ඉන්දිය සංවරයක් නැති කෙනාට සීලයක් නැහැ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් සීලේ ආනිසංස දැනගෙන ඇයි මේක රකින්නේ මොකද්ද අපි ලැබෙන ආශය මේ මේකෙන් අපිට ලැබෙන ආනිසංස කියලා දැනගන්න ඒ කෙනාට විශාල ප්‍රශ්නයක් වෙනවා මේ තරම් දුස්සීල ලෝකෙක මේ තරම් සතුන් මරණේ මෙතරම් හොරකම් කරන, මෙතරම් කාම මිත්‍යාචාරයේ බල්ලෝ හිවල්ලු වගේ කරන බොරුව කේලම හිස් වචනේ රාජ්‍යයේ නායකයන් ඉඳලා අන්තිම හිඟන්න දක්වා කිසිම විලියජ්ජාවක් නැතුව ජනමාධ්‍ය වලින් කරන මත්පැන් බුවේ නැත්නම් සමාජයේ ඉදිරියට යන්න බෑ කියලා හිතන සමාජයක කොහොමනම් මේ සීලයක් අරසකල දැන නිසා සීල් රකින්නම් කොන් වෙන්න පටන් ගත්තා. ඒ කට්ටිය පසුබාන කට්ටියක්. ඒ මිනිස්සු මේ රස හඳුනන්නේ නැති කට්ටියක්. මෙච්චර සැප සම්පත්තියේදී මොකටද මේ සීලයක් මොලේ වර්ධනයක් නම් තියෙන්නේ. ඉතින් අපි මොලේ වර්ධනය ගැන කතා කරනකොට කය මොකක් වුණාම මොකද කියලා. නමුත් මේ බුදුරජාණන් වහන්සේ දානෙට මේ සමා ප්‍රඥාවට සමාධියට ඉස්සර වෙලා සීල තබලා ඒ සීලය හරහා මේ සමාධිය මේ ප්‍රඥාව ගන්න ඕනෑ කියනකොට එතන විශාල කඩයිමක් තියෙනවා. හොඳ ඥානවන්තයෙකුට විතරක් කරුණාකාරණ සලකලා බලලා කීත හැකි මේ සීලය අගේ කරන්ඩ පුදුමාකාර ඥානයක් අවශ්‍යයි. සීලයක් නැත්තම් ඥානයක් නෑ ඥානයක් නැත්තම් සීලයක් නෑ. ඒත් ඉස්සෙල්ලා හිතුවේ එහෙම නෙවෙයි සීල් දකින්නේ සද්ධාවට බයට. ඒක නිසා ප්‍රඥාව තියෙන කට්ටිය සීල් දකින්න ඕනේ නෑ. ප්‍රඥාව තියෙන කට්ටිය කොල්ලෙන් හරි කමන්නේ මල්ලෙන් හරි කමන්නේ තැපවින්දපල්ලා කියන එක. නමුත් සර්වඥාන්සේ පැහැදිලිවම දේශනා කරනවා විශේෂයෙන්ම ඒ මොකද්ද මේ ඒ දීඝනිකාය සූත්‍රයේ ඇත්තට මේක ඒක දේශනා කරන්නේ නැත්නම් වචනේ ඉදිරිපත් කරන්නේ ඒ බ්‍රාහ්මණය නමුත් බුද්ධ ඥානතික ශ්‍රීමුක පාඩයක් වශයෙන් පත් කරලා තියෙනවා සීලවන්තස පඤ්ඤා පඤ්ඤාවන්තස සීලං සිල්වතෙකුට විතරයි මේ ලෝකේ ප්‍රඥාවක් තියෙන්නේ ප්‍රඥාවන්තෙකුට විතරයි සිල් ලකින්න පුළුවන් පඤ්ඤා පරිභාවතෝ සීල මහප්පලා හෝති මහානිසන්තා සීල මහ පරිභාවිතෝ පඤ්ඤා මහප්පලාහුනි මහානිසංසා යම් කිසි කෙනෙකුට සීලයේ තියෙනවා නම් එයාට මහත්ඵල මහානිසංස විදියට ප්‍රඥාව ලැබෙනවා ප්‍රඥාව තියෙනවා නම් එයාට සීලවන්ත වෙන්න පුළුවන් බොහෝම ඉහළ මට්ටමේ ප්‍රඥාව නැති කෙනාට සීලෙ නැහැ සීල නැති කෙනාට ප්‍රඥාව නැහැ ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ සීලය අවශ්‍යයි කියලා තේරුණා ඒක එක පාරටම ගිහිලා වෝල් ප්ලග් එකට ප්ලග් එක ගැහුවා වගේ සීලේ කරන්න බෑ ඒකට එන්න ඕනේ ඉන්දියා සංවරේ ඊට ඉස්සෙල්ලා එන්න ඕනේ සති සම්පජඤ්ඤේ. අර ඊට ඉස්සෙල්ලා එන්න ඕනේ ලැජ්ජ බය දෙක. ඊටත් ඉස්සෙල්ලා එන්න ඕනේ සති සම්පජඤ්ඤේ. ඉතින් එතකොට සිල්වන්ත වෙන්න සති සම්පජඤ්ඤේ වෙන්න ඕනේ නැත්නම් සිල් අරගෙන සති සම්පජඤ්ඤේ වඩනවද කියන එක ලොකු පටලැවිල්ලක්. සම්ප්‍රදාන කුල බෞද්ධයා කියන්නේ ඉස්සෙල්ලා සිල්වන්ත වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි සතිය වඩන භාවනාවකට සතිපට්ඨාන භාවනාවට සති සම්පජඤ්ඤයට යන්නේ. නමුත් බුද්ධ දේශනාවේ සඳහන් කරලා තියෙනවා සති සම්පජඤ්ඤය වඩල සති සම්පජඤ්ඤය හරහා බයලජ්‍ය දෙක ඇති කරගෙන බයලජ්‍ය දෙක හරහා ඉන්දිය සංවරය අරගෙන ඉන්දිය සංවරය හරහා සිල්වන්ත වෙන්න පුළුවන්. ඉතින් මේ දෙකේ ඒ සිල්වන්තව සිටගෙන සතිය වැඩිම සතිවන්තව ඉඳගෙන සිල් වැඩිමත් කියන කාරණා දෙකේ ওই 56 වෙනකම්ම අපේ බුද්ධ ජයන්තියේ එනකම්ම තිබුණේ ප්‍රධාන ප්‍රශ්නයක් ඉදිරිපත් කළා තිබුණා මේ කාලේ භාවනා කරන්න බෑ. මොකද හේතුව අපි 100%ක් සිල්වන්ත වෙලා ඉන්න ඕනේ නැත්නම් භාවනා කරන්න බෑ. අපි ළඟ සිල් නැහැ. ඒ නිසා ඒක ඉතින් මතු කුතු වෙන මෛත්‍රී බුද්ධ ශාසනය එනකන් ඉන්න ඕනේ කියලා අපේ ප්‍රසිද්ධ හාමුදුරුවෝ. නිකායේ ලොකු හාමුදුරුවෝ කිව්වා මේ උඹලා භාවනා කරන්න ගියාම කමටහනක් දෙන්න තරම්වත් කවුද අද ඉන්නේ? කමටහන් දෙන්න කෙනෙක් නැතුව කොහොමද කමටහන් භාවනා කරන්නේ? එව්ව කෙරෙන වැඩ නෙවෙයි ඒකට ඊගාව ශාසනය එනකන් හිටපල්ලයි කියලා බුදු ශාසනය පුළුවන් තරම් පස්සට දැම්මා. අන්න ওই වගේ ඊ타ත්ම අතිරණාත්මක කිසියම් මේ ඔලමුල කතා ගොඩාක් පැතිරිච්ච තැන් වල තමයි ওই භාවනා මධ්‍යස්ථාන නැත්නම් භාවනා දහස මුල් කරගත්ත ওই මහසී ෂාඩෝ වගේ ස්වාමින් වහන්සේලා හොඳට මතක තියාගන්න ඇති කරපු විප්ලවය මොකද්ද? එහෙම කියන පැවිද්ද ඔක්කොම වෙන විදිහට භාවනා කරන්න පුළුවන් කියන කීය ඉස්සරහට එන විදිහට උන්වහන්සේ ඉදිරිපත් කරා භාවනා ක්‍රමය. උන්වහන්සේ ඉන්න කාලේ එච්චර මේකේ ಗುಣ දැක්කේ නෑ. මොකද ඒ කාලේ මේ මේ ආරේ මේ රැල්ල එන්න පටන් ගත්තා. අද ඕන දැනක කියලා බලන්න වැඩියෙන් කවස කර භාවනා කරන්න කියලා. ගියෝ. ඒකෙත් වැඩි වෙලා තියෙන්නේ ස්ත්‍රී පක්ෂේ. ඉස්සල තිබුණ ස්ත්‍රී පක්ෂේ හැඳිමිටේ මොලේ තියෙන කුසියම්බලා. උඹලට තියෙන උඹල පාද ಪರಿචාරිකාව. තියෙන්නේ පුරුෂයාට සේවය කරපියා. ඔය බ්‍රාහ්මණය කියන අපේකම තමයි. බුදුජානසේක පට ඇරලා බෙන්නවා මම කියන්නේ ස්ත්‍රී හොඳයි කියලා මම කියන්නේ පුරුෂ හොඳයි කියලා manussකම තියෙනවා නම් එච්චරයි. ඒ manussකමේදී උඹට සීලේ නැති වුණාට ප්‍රශ්නයක් නෑ. සති සම්පජඤ්ඤේ වඩපන් එතකොට උඹට තේරෙයි මේ සීලේක තියෙන වටිනාකම. සීලය තියනවා නම් ඒක මේ නම්බුකාරකමට ගන්න එපා. ඔක ඉස්සරහට කියවෙනවා මේ සූත්‍රයේ. ඒක පාවිච්චි කරපන් සති සම්පජඤ්ඤේ වඩා. නැත්තම් මොකටයි මේ සීලේ? ඒ දෙකටම සතිය වඩන්න සීලය අවශ්‍යයි, සීලය වඩන්න සතිය අවශ්‍යයි. මේ දෙකම දැනගන්න අපි සතිය ආනිසංස දැනගන්නවා වගේම සීලේ ආනිසංස කියන්නේ මොකක්ද කියලා දැනගන්න. සීලෙන් අපිට හම්බ වෙන්නේ මොකද්ද මේ ජීවිතේට? අපි කන පෞල් ජීවිතේට. එහෙම නැත්නම් අපි ඉන්න මේ ස්ත්‍රී ජීවිතේ, අපේ පුරුෂ ජීවිතේ, අපේ තියෙන මේ බොහෝරට රාජකාරී තියෙන ජීවිතේට සීලයේ තියෙන අවශ්‍යතාවය දැනගනකොට බුදුරජාන් වහන්සේ දානීය ආනිසංස ආයුර්ණ සැප බල ප්‍රඥා කියන එක තන් කියලා තියෙන බව මම පිළිගන්නවා මේ අත්ව දාන්නවා දැනගෙන පිළි අරන් තියෙන කියලා. දානයක් දෙනකොට යාට හම්බ වෙන්නේ අපට ලැබෙන්නේ ආයුර්ණ සැප බල ප්‍රඥා. එතකොට ඒ ආයුර්ණ සැප බල ප්‍රඥා ඇති කෙනෙක් සීලයකට කොට වුණොත් එයාට මොකද්ද හම්බෙන අතිරේක ලාභය කියලා ඇහුවොත් බුදුරජාණන් සඳහන් කරන්නේ දුස්සීල නිතරම බයේ ජීවත් වෙනවා සිල්වතට බය නැහැ. බයෙන් තොර වීම තමයි අභය. ඒක ලස්සනට පැහැදිලි කරනවා අපි දානයේ සඳහා සම්ප්‍රදාන කුල දානයේදී තියෙන දස දාන වස්තු. අන්නපානං කරන් වත්තම් මාලා ගන්ධ විලේපණං ආදි වශයෙන් ඇඳ කැම බිම ඉඳුන් හිටු යාන වාහන මල් ගන්ධ විලවුන් කොට්ට මෙට්ට දාන දෙනවා. දස දාන වස්තු. ඒකට ආමිෂ දාන කියලා කියනවා. ඒ ආමිෂ දාන දුන්නාට පස්සේ අපිට තමන්ට ආයුෂ වර්ණ ශාප බල ප්‍රඥා ලැබෙනවා. දැන් එහෙම කෙනාට තේරුනොත් එහෙම මේ දානේ දීම දාන ප්‍රතිපදාවට ආවේ නෑ. ධම්මාන ධම් ප්‍රතිපදාවට ආවේ නෑ. මම මේක ධම්මාන ධම් ප්‍රතිපදාවන්ට උස්සන්න ඕනේ. මොකද මට දානේ දීලා පින්වතුන් ලැබිලා තියෙනවා, අල්ලාමිතු ලැබිලා තියෙනවා. කරගන්න පුළුවන් බව තේරෙනවා කියලා අපි හිතමු දානපතියා සිල්ලතෙක් පාටපත් උනායි කියලා. සිල්ලෙක් බවට පත් වුණාට පස්සේ එයා කරන දේ දානීයදී කරන දේත් එක බැලුවොත් දානීයදී කරපු ගොඩාක් වැඩ නොකර සිටීම තමයි සීලය කියලා කියන්නේ. දානි දෙන ගමන් සතුන් මරන කෙනෙක් වෙන්න පුළුවන්. චුන්ද චුන්ද කර්මාර පුත්‍රයා ඌරු ඝාතකේ බුදුජානසන අන්තිම දාන දීලා මහා පිනක් ලබා ගත්තා. විසාකාව යම් ආකාරයකින් කිරිපිරිදු පිළක් පූජා කරලා ලැබුණු පිනට හා සමාන පිනක් චුන්ද කර්මාර පුත්‍රයාට ලැබුණා. හැබැයි මුළු රස්සාවම යා කෙරුවේ හරක් පූර්ව මරණයක. ඒක ප්‍රශ්නයක් නෑ. සීල් සමාදන් වෙලාම දන් දෙන්න කියලා එකක් නැත්තේ නෑ. සීලේ හම්බ වෙනවා. නමුත් මේ මිනිස්සු ආපේ හිටමු සිල්වන්ත උනායි කියලා එයා කරන්නේ මෙතෙක් කරමින් හිටපු සතුන් මරණයක නතර කරන එක විතරයි සීල කියන්නේ. ඒක අකිරියෙන් සිද්ධ වෙන්නේ. යමක් නොකර සිටීමෙන්. දාන්නේ නොකර සිටීම කරන්න බෑනේ. අපි ඉන්දියාප්පන් තම්බන්න ඕනේ, හාල් පිටි උපයන්න ඕනේ, පාම් පිටි උපයන්න ඕනේ, දර හොයන්න ඕනේ, দাঁඩි දාගෙන ගිහිල්ලා හාමුදුරණ පූජා කරවන්න ඕනේ. වැඩ ගොඩාක් තියෙනවා දාන්නේ. සීලේදී මොන්නම වියදමක්වත් නැහැ. සතුම් මරණ එක නතර කිරීමයි කරන්නේ. නමුත් දානෙට වැඩි විශාල කුසලයක් සිද්ධ වෙනවා. මේ සතුන් නොමරා සිටීමත් අපි කියන්නේ අභය දානෙ දෙනවා කියන්නේ. දානෙ කියන වචනේ පාවිච්චි කරන්නේ. අභය දානෙ. එතකොට දාන අතර දැන් අනිත් දාන කරන්න ඉන්දියාපන් ආපු හොයන්න ඕනේ, බුරියානි හොයන්න ඕනේ, ගොඩක් වැඩ තියෙනවනේ. සතෙක් නොමරින්න මොකක්වත් ඕනේ නැහනේ. ඒකත් දාන ශීර්ෂයෙන් කතා කරන්නේ. ඒකට දෙන වචනේ අබය. එතකොට හිතන්න බුදුරජාණන් වහන්සේගේ තර්කණය ඔබ අබය දුන්නොත් උඹට අබේ ලැබෙනවා. එච්චරයි. ඒ කියන්නේ බය නැහැ. අබේ කියලා කියන්නේ බය නැහැ. ඒ නිසා ඔබ යමකට සතෙකුට මම ඉදිරියට ඇවිල්ලා තියෙනවා දැන් මම මරන්න ඉන්නේ. මගේ අතින් මැරෙනවා තව පොඩ්ඩකින්. මම සීපත් කරනවා. මම බුදුන් සරණගේ, දහම් සරණගේ, සංඝ සරණගේ කෙනෙක්. ශීල්පදය සමාදලා තියෙන්නේ. මේ සතා මට මොනවා කරත් මම මේ සතා මරන්නේ නැහැ කියලා අපි අතහැරලා දැම්මයි කියමු. අපි අබේදානෙ දුන්නයි කියලා. ඉතින් ඒ අබේදානෙ ඒ සතාට දෙන්න පුළුවන් උප්පරීම සැලකිල්ලනේ. එතකොට ඒ සතාට දීපු මේ අබේදාන නිසා තමයි අපිට ලැබෙන්නේ අබේ. මේ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේක විස්තර කරනකොට කියනවා අපිට සමහර වෙලාවල් වලට සංඝයා වහන්සේලාට විශේෂම අවස්ථා තියෙනවා කැමැතිනම් හිරගෙදෙට්ට ගිහිල්ලා එල්ලලම රැඳී ඉන්න මිනිසෙකුට බණ කියන්න පුළුවන්. ඉතින් අපි හිතමු හිර ඉතින් ලොකුමලා දැනි මාමුලා දැනි බණ කියන හාමුදුරන් කියනවා අනේ ස්වාංශ මේ කරන සේවිංස ඔබ වහන්සේට ඕනේ ඕනේ වරයක් ගන්න ඕන දෙයක් කරන්න මේ කියලා. එතකොට අර හිර කාර්යාල ළඟට ගිහිල්ලා ඉවරලා මේ හාමුදුරුවෝ කිව්වොත් දැන් දවස් 7කින් ඔබ මැරෙනවා. ඔබ කැමති සුදු ආප්ප ගන්නද රතු ආප්ප ගන්නද? බුරියානි ගන්නද එළවලු බුරියානි ගන්නද කියන දෙයක් කියපම මම දෙන්නම් කියලා අරමච සතුටක් ඇති වෙයි. ඔය බුරියානි කෑවත් මැරනවා, ආප්ප කෑවත් මැරනවා. ඊට පස්සේ නෑ ඔබ ඊට ඉස්සෙල්ලා රෝල්ස් රොයි කාර් එකම රවුමක් ඇවිද්දලා ඉන්න මම ඔබ කැමතිද කියලා. ඉතින් මේ හාමුදුරුවෝ කතා කරන ජීවත් වෙන පැත්තේ ඉන්නේ අරුගේ තනිකර ජීවන රටාව දැන් මරණ පැත්තේ නැවිලා තියෙන්නේ. මේ ඔක්කොම තියෙද්දි මෙයා කිව්වොත් එහෙම ආම්සුවන් කියන්න පුළුවන් නම් මට උඹ අබේ දාන දෙන්න පුළුවන්. උඹට බුරියානි දෝනේ, සුදු ආප්ප දෝනේ, කළු ආප්ප දෝනේ, රෝල්ස් රොයි දෝනේ අබේ දානේ දෝනේ කියලා ඇහුවොත් මොකක් ගණියේද හිරකාරයා? ඔය දෙන්න තියෙන සියලු සැප සම්පතත් හරි එක දවසක් වැඩිපුර ජීවත් වීම සඳහා අභයක් දෙන්න පුළුවන් නම් ලුණු මිරිස් කන මොලේකට තේරෙනවනේ ওই සියලු සම්පත්‍ය වලට වැඩි ඒ මනසට අර දවසක ජීවත් වෙන්න හම්බෙන එක දෙකක් ජීවත් වෙන්න හම්බෙන ලොකුයි කියලා. එතකොට මේ මනසට හම්බෙන සාන්තිය හිතට හම්බෙන සාන්තිය ඒකනේ හාමුදුරන්ට අපහු හම්බෙන්නේ කරකල දේ ඵලඵල දෙන එකනේ ඒක නිසා අපිට ජීවිතේ කවදා කරහරි අපි මේ දන් දෙද්දිත් හොරකම් මේ මේ වෙන පිංකම් කරද්දි සත්‍ය මරමින් කර කර ඉන්න පුළුවන් එක නොකර සිටීමට මොකද්ද තියෙන බාධාව කියලා හිතන්නේ මොකින්ද මාව හිර වෙලා තියෙන්නේ මට ගන්න බැරියයි තීන්දුවක් මම ජීවත් වෙන සතෙක් මම මැරෙනවට කැමති නෑ. මට අර වගේ හිර ගෙදරට ගියොත් මට හැමෙන් ලොකුම තෑග්ග තමයි මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න හම්බෙන්නේ. ඒ නිසා මම තවත් මැරෙන්න ඉන්න සතෙකුට එක පැයක්, එක දවසක්, එක සතියක්, එක අවුරුද්දක් නොමර ඉන්න මං අත්ීඳු කරනවා. කියලා බැලුවොත් ඒ බුදුජානනාංශගේ ගණන් කිරීම අනුව නැත්නම් තර්කණිය අනුව සඳහන් කරන එක මිනිස්සෙක් එක චිත්තක්ෂණයක් මම මේ මං මේ පින් කරලා ලැබිච්ච ජීවිතේ මගේ මේ පින් කරපු අද්දකින් අනේ සතෙක් නම් මරන්න කියලා එක චිත්තක්ෂණයක් කල්පනා කරොත් ඒ චිත්තක්ෂණේ අබේ ලබන අබේ දානේ ලබන සත්ව සංඛ්‍යාව අච්චර මෙච්චරයි කියන්න බෑ. මේ ලෝකේ සත්ව ඉන්න සත්තු ගන්න තීන්දුව කරන්න බෑ. ඒ නිසා මේ මනුස්සයා නිසා ඒ කිසිම සතෙකුට බයක් වෙන්නේ නැහැ. එතකොට ඒක චිත්තක්ෂණයක් නිසා මේ මනසට හම්බෙන ආනිසංස අප්පමෙයයි අප්‍රමාණයි. සීමා කරන්න බෑ. ඒක නිසා බුදුරජාණන් සඳහන් කළා තියෙනවා පාණාතිපාතම් භික්කවේ අරියස්ස විනයේ අග්ග දාන මහා දානං අප්පමෙයන් අප්පමානං මේ ආර්ය විනය නැත්තම් පැවිද්දෝ ගත්තොත් එහෙම ආර්ය විනය කියලා නම් ඉතින් ආර්ය මට්ටමටපත් වෙච්ච එක. දාන කතාවක් නෑනේ. අපිට දාන දෙන්න. අපි ටිකා කනකොට අපි මොන දාන දෙන්නේ. අපිට කරන්න තියෙන්නේ ආබේ දානේ විතරයි. අපිට කියතයි මේ සුදු මේ චීවර දරන තාකල් මං එනකොට බය වෙන්න එපා මං කවදාකවත් සතෙක් මරන්නේ නැහැ එතකොට මේ සතාට හම්බෙන අබය ඒ සංඝයා සියලු ලෝක සත්වයාට දෙන අබේදානයක් ඒක අග්ගදාන මහා දානං අග්ගඤ්ඤං රත්ත්‍ඤ්ඤං වංසඤ්ඤං පෝරාණං අසංකින්නං අසංකින්න පුබ්බන්න සංකීති නසංකී සම්ති අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤෝයි මේක තමයි මහණී ලෝකේ තියෙන ඉස්සස්න අග්ගඤ්ඤ අග්‍රමදී චරත්තඥය චිරරාත්‍රඥය මේක 512000ක් බුදුරු මම මගේ හිතේ මතක විදිහට දැකලා තියෙනවා බුදුරු සේරම කියපේවා වංශඥා මේක තමයි අපේ ආර්ය වංශය කියන්නේ කිසි කෙනෙකුට කිසිම බයක් දෙන්න ඕන කමක් නැහැ මං ආවයි කියලා වංශඥයයි ඕරාණයි අන්තිම පැරණි මේකට ගහන්න වෙන මේ සතුන් නොමර සිටීමෙන් සීලයට හම්බ වෙන, ඉන්ද්‍රිය සංවරයට හම්බ වෙන, බයලජ්ජාවට හම්බ වෙන ආනිසංස පිළිබඳව කිසිම කෙනෙක් කවමදාකවත් ඔයිට වැඩි උසස් එකක් හොයාගෙන නැහැ. අසංකින්නම් මේක ඔය කවුරු මොන જાති වසලයෝ මිනිමරුවෝ බුචේරුවෝ මොන න්‍යාය පත්‍රේ ගෙනාවත් මේ න්‍යාය නම් කඩන්න බෑ. අතුම් මරණක හොඳ නෑ කියන න්‍යාය මේ ඉන්න හරියක් ලෝකයේ අද මේ නීති බීති නීති හදන ඔක්කොම බුචේරෝ. සත්තු මරණයක් ඕ. හොරගම් කරණයක් උන් තමයි නීති හදන්නේ. ඒ එකෙකුටවත් බෑ මේ සතුන් නොමරසීම හොඳ නෑ කියලා කියන කටක් උස්සන්න බෑ. අසංකින්න. සංකීර්ණ කරන්න බෑ. අසංකීර්ණ පොබ්බාම උඩා බුදුරු දැකලා මම උඹලට කියන්නේ මේිට ඉස්සරත් මේක අසංකීර්ණ සංකර වෙලා නෑ. නසංකීස්සන්ති උඹලා හිටබල්ලා පුළුවන් නම් මෛත්‍රී බුද්ධ ශාසනය නිකන් ওই ටිකම තමයි අහන්න තියෙන්නේ. මෛත්‍රී බුදුහාමරටත් ඔකේ අලුතෙන් කරන දෙයක් ඇත්තේ නෑ. සතෙක් මරන්න අවස්ථාවේදී සතෙක් මරලා ඉන්නවනම් ඒක ඔය සියලු දානයන්ට උසස්. මොකද ඒක අබේ දානයක් නිසා. අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤෝ යුම ඕන කෙනෙකුට කතා කර බලපන් ලුමුරිස් කන. ශ්‍රමණේක් බ්‍රාහ්මණෙක් ලෝකේ ඉන්නවනම් ඔය ධර්මයට නිග්‍රහ කරයිද කියලා? කද්දාකත් නිග්‍රහ කරන්නේ. ඒක නිසා මේ සීලය කියලා කියන්නේ අපි බය වුණාට අපි පස ගැහුවට සත්‍යයක්වත් විදන් වෙන්නේ නැති කිසිම අවශ්‍ය දෙයක් අවශ්‍ය කරන්නේ නැති නොකර සිටීමෙන් අප්‍රමාණ කුසලයක් රැස් කර ගන්න පුළුවන් තැන. නමුත් දානෙට අපි කොච්චර පැනලා දෙනවද? සීලෙට අපි කොච්චර පසර ගහනවද කියලා බලනකොට එකක් කියයි බෞද්ධයා තමයි දැන දැන පව් කරන එකාට කියන දෙන නම. බෞද්ධය කියලා කියන්නේ දැන දැන පව් කරන එකාට දෙන්න තියෙන නම්බුනාමේ තමයි. මොකද අනිකාංග වල පව් පින්නේ නැහනේ. උන් මොනවා කරත් උන්න පව් නැහැ. අපේ අක්කු විතරක් අනේ තමා වෙන්න ඕනේ මේ වචන මගෙන් එළියට ආවට අපේ බෞද්ධය මං කියන්නේ. දැන දැන පව් කරන එක. ඒක liverලා ඒක වහන්න ඒ පැත්තෙන් මේ පැත්තෙන් බොරු දහහක් කියන. අබේදානය ගැන මම මේ කතා කරන්නේ. ඒ නිසා සත්‍යක් නොබර සිටීමෙන් ලැබෙන අබේදාණයෙන් අපිට ලැබෙන්නේ මොකද්ද? ඒ හා සමාන දෙයක් හොරකම් කරන්න තියෙන දෙයක් හොරකම් නොකර සිටීමෙන් ලැබෙනවා. වස්තු හිමියට අබයක් ලැබෙනවනේ. අස්ත්‍රිමියට මොකක් හරි අමතක වෙලා යනවා. අනිත් දවසේ නකොටත් ඒක එතනම තියෙනකොට ඒ මනසට අනේ මේ පරිසරයේ කවුරක්වත් නැහැ මොහොරකම් කරන කෙනෙක් කියලා. ඒ නිසා මේ පරිසරයේ ඉන්න හැම කෙනෙක්ම අර අස්ත්‍රිමියට અભේදානයක් දීලා තියෙනවා. අර සත්ත්ව මරණකේ અભේදාන කිලින්ම අපි වචනේ පාවිච්චි කරනවා. හොරකමටත් බුදුරජාණන් වහන්සේ කියන හොරකම් නොකර සිටීම અભේදානයක්. එන කාම මිත්‍යාචාරයේ සඳහා Tamanට අහුවෙච්ච වෙලාවේදී ඒ කාම මිත්‍යා හැසිරීම වෙනුවට නෑ මේ කාම වස්තුව මට අයිති එකක් නෙවෙයි අන්සතු කාම වස්තුන් හසුරවන්න ගියොත් එහෙම සතෙක් මෙරුවා වගේම හොරකමක් කරා වගේම කාම වස්තු හිමියට බයක් ඇති වෙනවා කාම වස්තු හිමියට චකිතයක් ඇති වෙනවා මගෙන් එහෙම එකක් බෑ ඕනේ නෑ කියලා කාම මිත්‍යාචාරයත් නෑ කාම වස්තු හිමියට බයක් දෙන්නේ නෑ ඒ වගේම බොරුවක් කියන හැම වෙලාවකම හොරකම කේලමක් කියන හැම වෙලාවකම හිස් වචන කතා කරන හැම වෙලාවකම පරිශ වචන කතා කරන හැම වෙලාවකම සතෙක් මරණ හා සමාන කර්මපත රැස් දවසක භාවනා කිරීම පැත්තක තියලා පැයක කියන්නකෝ ඉඳගෙන ඉන්නකොට පැයක් කතා නොකර සිටීමෙන් කොච්චර පිං රැස් වෙනවයි කියලා දෙහිතන්නේ ගෙදරක හිටියොත් එimhe අපිට කියන්න පුළුවන්ද මේ පැයක් මට කතා නොකර ඉන්න පුළුවන් කියලා. ওই කතා කරන හැම වචනෙම සද්ධර්මෙමද? බිස්නස් කරනකොට පව බොරුක් නොකන්න බෑ කියලා බිස්නස් පැත්තෙන් බොරු කියනවා. එහෙම නැත්නම් මොනවාරි කිව්වට මියා ගණන් ගන්න නැහැ සර වචන දෙකක් කිව්වේ නැත්නම් තේරෙන්නේ නැහැ නිසා අපබ්‍රංශ කතා කරනවා. බර වචන වලින් කතා කරනවා කුණු හර්ප කියලා කියන්නේ. පරුද වචන කියලා කියන්නේ. ඒකම නිකන් ඉනොට ඇයි හොඳයි යට ටෙලිෆෝන් එක තියාගෙන ඉස්සරහට ඇදෙන කෙල්ලන්ගේ බෙල්ල පාත් වෙලා හැදෙයි කියලා කියලා තියෙන පරිණාමය. ඒද හැම කෙල්ලෙක්ම මෙහෙම වෙලානේ. කොල්ලොත් එහෙම තමයි. සම්පප්පලාප ගියම කිලෝරක් නැහනේ. මේ හැම එකක්ම කර්මපතයක් වෙනවා නම් gedaraක ඉඳද්දි මේ කතාවත් මේ වගේ තැනට ආපම කතාව අඩුවීමත් නිසා වෙන කුසලයට ඕගොල්ලෝ නිස්සන් වයන්ට ගෙවනවා මදි. ඒ භාවනා කරලා පැයක් වාඩි වෙලා මොනම පිනක්වත් ඕනේ නැහැ. හැරිලවල කතා හිතන්න පුළුවන් නම් මේ පැයේ අඩු ගානේ මං කතා කරේ නෑනේ. මේ පැයේ මං සතෙක් මැරුවේ නෑනේ. මේ පැයේ මං හොරකමක් කරේ නෑනේ. මේ පැයේ මම කාමීත්‍යාචාරයක් කරේ නෑනේ කියලා ඒ මදිද? පැයක් භාවනා කරපුවා වෙන මොනවද ධානා මාර්ග බල ඕනේ නෑ. ධානා මාර්ග බල ලැබෙයි. මේකවත් කල්පනා කරන්න පුළුවන් මේ කාලය ඇතුළේ මම කොච්චරක් અભේදානයක් දීලා තියෙනවද කියලා. මත්පැන් බීමට වැඩිය මත්පැන් නොබීම හරහා මේ පහ තේරුම් ගත්තොත් බුදුහාමරෝ සඳහන් කරලා තියෙන මේක ආර්ය විනේයි අග්ග දානම් මහා දානම් අග්ගඤ්ඤ රත්ඤ්ඤං වංශඤ්ඤං කියලා. ඉතින් ඒ පන්සිල් පද පහට ඔහොම කතා කරනකොට අට සිල් අරගෙන ඒක හරියට පිළිහිලා හිටියොත් දස සිල් අරගෙන ඒක පිළිහිලා හිටියොත් දහසක් සංවර සීලයක් අරගෙන ඒකට පිළිහිලා හිටියොත් පුළුවන්කමකට නෙමෙයි මං කියන්නේ හරි අමාරුයි. නමුත් මේ මනුස්සයා ඒකට එල්ල කරගෙන යන්න පටන් අරගත්තොත් ගත කරන ගත කරන හැම චිත්තක්ෂණිය මොන තරම් සැපද? වෙන ස්වර්ගයක් ඕනේ නැහැ නේ. Tamanට මේ සීලෙම සීපත් කරගෙන ඉන්නකොට ඕකට අවිප්පටිසාරතාවය කියලා කියන හිත විපිලිසර වෙන්නේ මට අර රජකම හම්බුන්නේ මට සිටු සනරුර හම්බුන්නේ මට අර නම්බුනාමේ හම්බුන්නේ ලාභ සත්කාර සම්මාන හම්බුන්නේ කියන්නේ කියන්නේ ওই හැම රජකමකම සිටු තනතුරකම තියෙන්නේ තණ්හාමාන දිට්ටි. සිල්වතාවගාව ඒක නෑ. ආඩම්බර කරන දෙයක් නෑ, බැච් පලන් දන්න දෙයක් නෑ, නමට ඉස්සරහින් ලියන දෙයක් නෑ, පස්සෙන් ලියන දෙයක් නෑ. බුදුහාමුදුර ගැන ලියනොට බුදුන් එච්චරයි. දැන් ඉන්න හාමුදුරගේ පට්ටන්තරේම ලියන්න ගත්තොත් half sheet එකක් නැති. පිටිපස්සෙන් එන ලයිස්ට් ටික දාන්න. හැබැයි ඒ තරමටම පිළිලා. ඉතින් අපිට ඒ කට්ටිය මොන දේ කෙරුවත් අපිට මින් ඉදිරියට අද ඉඳලා මේ දේවල් වලදී සමාදන්ව සිල්පද රකින්න අහවල් කියලා වැරද්දක් අහවල් කියලා අපහසුකමක් තියෙනවනම් අත උසලා කියන්න මට මෙන්න මේක නිසා සිල්පද රකින්න බෑයි කියලා ඒක බුදුහාමුදුරන්ට විරුද්ධව ගහපු පෙස්සමක් වෙනවා. බුදුහාමුදුර සර්වඥතාණෙන් කතා කරන්නේ. එනිසා අපි සිල්පද රැකේ නැත්නම් වෙන මොකක්වත් නිසා නෙවෙයි මේ සැප සොයා යන ගමනක් සඳහා. අපිට මේ සැප සැප හොයා ගැනීම සඳහා ඔය බැරි බැරි සිල්පද ඕනේ නෑ. සිල් සිල්පද කණ්ඩයයි ඔය යමකම කම් කරන කණ එක තමයි හොයන්නේ. ඒක නිසා සංවේගය පහළ වෙනවා සීලයක් ගත්තට පස්සේ මම මේ අනුන්ට බයක් නේ දෙන්නේ. හැම වෙලාවෙම බයක් දෙනවා. මං කියන්නේ ඔක 100ක් අඩු කරන්න පුළුවන් කියලා. මිනිස්සයා හැම වෙලාවෙම කාගේ හරි කුලල් කාගෙන තමයි ජීවත් වෙන්නේ. මේක බලවතා ජයගනි කියන නීතිය තමයි පරිණාමය හැදිලා තියෙන්නේ. අඩු කරන්න පුළුවන්. අන්නේ අඩු කරන වෙලාවේදී මොකද්ද වෙන්නේ? ඒ විපිලිසර භාවය නැති නිසා අත්තානුක්කංශ අත්තානුවාද බය කියලා තමන්න තමන් දෙස් දෙන ගතියක් තියෙනවනේ හිතේ. ඒ කියන්නේ මිනිස්සු වයසට යන්න බයයි. ඒ කියන්නේ අන්ධකාර වෙනකොට බය. ඒ කියන්නේ ඔය ලෙඩ වෙනකොට බය දැන් කියලා වෙනවා. දැන් ඉතින් පෙන් කළපු හරිය ඉවරයි. දැන් ඉතින් අපිට එන්න පටන් ගන්න කියලා ආවම ලෙඩේ මුල්ලක මෙහෙම නිකම් බඩ යනවා පාචනය වෙන්න පටන් අර ගන්නවා දාඩි දානවා හීන් දාඩි දානවා බ්ලඩ් ප්‍රෙෂර් කියනවා එන්ජයිනා කියයි අනානා ප්‍රකාර දේවල්. අපායටම යන්න ඕනේ ඒක නිකම් බොරු කතාවක්. දැන් මේ <laughs> කොරණ කට්ටිය උඩ නටන නැටිල්ලෙම පේනවා. Tamanට පිළිබඳ කිසිම විශ්වාසයක් නැහැ. ඒ නිසා රැය වෙනකොට බයයි. අන්ධකාර වෙනකොට බයයි. 2012 එන්නේ ඉස්සෙල්ලා බුදු අම්මේ බෝවච වටි කැර කෙනවා. දැන් මතකත් නෑ 2014 ඉන්න බව. 2012 ගියයි කියලාවත් මතක නෑ. අම්මෝ එන්නේ ඉස්සෙල්ලා තිබුණ බයක්. ඒ මොකද ඒ තරම්ම Taman දන්නවා මම ඇතින් අඩුපාඩු වෙලා තියෙනවා. මම මේක හදාගන්න උත්සාහ කරේ නෑ. අනේ ඒක නිසා සර්බලසති දෙයයන් ආන්තිකේ පිටයි, කතරගම දෙයහාමුදුරන්ගේ පිටයි, අර දෙයයන්ගේත් පිටයි, මේ දෙයයන්ගේත් පිටයි කියන එක මෙතන තමන්ගේ සීලය පිළිබඳ පිටක් නැහැ. ඒ නිසා සීලවන්ත දුස්සීල වෙඳගෙන සීලවන්ත වීම හෝ සීලවන්ත ඉඳලා අදි සීලයකට යනකොට ඒ කෙනාට හම්බෙන මේ අභය බය නැති ගතිය මේක තමයි මේ අසහනෙට තියෙන උත්තරේ. අද ඔය අසහනෙට උත්තර තියෙන හදන එක්කෙනෙක්වත් විහිළුවටවත් කතා කරනවද කියලා බලන්න බයලජ්ජාව ගැන. විහිළුවකටවත් කතා කරනවද කියලා බලන්න ඉන්ද්‍රිය සංවරය ගැන විහිළුවකට කතා කරන එක බලන්න මේ අපිට අසහන ඇවිල්ලා තියෙන සිල්පද නැති නිසායි කියලා කියන්න බෑ ඒක ගන්න. මොකද ඒකත් එහෙම සීලයක් තියාගෙන බයලජ්ජායතෝ නෙවෙයි විවස්ථා හදලා තියෙන්නේ. මොකද සරුවචනාංශේ පැවුරු 2600ක් ගියත් තාම රැස් වී දෙනවා. උන්වංශයකදී ඉස්ලාමයේ තමන්ගේ කාය වචන සම්පන්න සීමා කරගෙන බයලජ්ජායති කරගෙන සීලයක පිහිටලා මහා කරුණාවේ අමාමෑණී බුදු පියාණන් වහන්සේ කියලා කිව්වා දරුවනේ උඹලට ඕනනම් ශිල්පද රකින්න පුළුවන්. එච්චරයි මට දෙන්න තියෙන පණිවිඩේ. ඒක කරන්න කිසිම අඩුපාඩුවක් මට පේන්නේ නැහැ. පරිතද කරගල්ලා. පරිතද කරගත්තොත් ওই කියන අසහනේ අඩු වෙයි. තමන්න තමන් දෙස්ති ගන්න නෑ. මම කාලකන්ණිය නැද්දකින් මං වගේ කාලකන්ණියෙක් කියලා අපිට ඉතින් කියවෙනවනේ. බුදුසසුන කියන්නේ කාලකන්ණියයි කියලා බුදුසසුන කියන අසත්පුරුෂයි කියලා. වෙන මොකක්වත් නිසා නේ රකින්න පුළුවන් ශිල්පද රකින්න නැත්නම් අසත්පුරුෂයි. ඒක නයි ඉතින් අනිවාර්යයෙන්ම තැම්බි තැම්බි තමයි ජීවත් වෙන්නේ. ඒ තැම්බිල්ල අඩු වෙනවා අත්තානුවාද බය නැත්නම්. ඊගොඩ පරානුවාද බය. එimhe ශිල්පත රකින්න කෙනාට විශේෂයෙන් බෞද්ධෙක් නම් ඕන කෙනෙක් දැකලා කියනවා අපි මෙයාගෙන් මේකද බලාපොරොත්තු වෙන්නේ කියලා. ඔය පිටට ඉන්න කට්ටියට ආම්දුරු ගිහලා හරියට ධර්ම දූත මෙහෙම කියනවා බණ කියනවා රේ මේ කියලා. ඉතින් ආම්දුරු මේ මිනිස්සු අහනවා හරියට මෙහෙනම් කරන්න බෑනේ. ඒ ලංකාවට ආපුවාම භාවනා කරගෙන ඉන්න පුළුවන් කියලා. ඒ ඉඳලා හිටලත් එනවා. ඉතින් ආපුවම කොයි එකටත් වගේ කියලා අනුරාධපුරයේ පොළොන්නරුවේ ආරේ මේ යනවා වන්දනා කරගෙන යන්නේ. මාලිගාවට කියලා සෙරපු දෙක ගලවලා තියලා එළියට කියලා එනකොට මෙන්න සෙරපු දෙක උස්සලා මේ හකලසෙන් පිටි ශ්‍රී ලංකාවේ ධර්මද්වීපයේ මේක ඔක්කොම රහතන් වහන්සේ කියලා අර බටේට මිනිස්සු මෙහෙට එන්නේ. අබුල බණ්ඩෝට කියනවා මේ සෙරපු දෙක උස්සලා. උස්සපු එකන උජාරුවට ඇවිදින කොහෙන්ද මචං සෙරපු දෙකේ මාලිගාව ෂූ පැලස් එකෙන් ගත්තා. ඔන්න අපේ බුද්ධ ආගම. අපි ඒක එහෙම එකක් තමයි ලෝකෙට පෙන්වන්න දැන් අපි පරකාසයට කියනවා එන්න බලන්න කියලා. එන්න බලන්නේ මොනවද පෙන්වන්න තියෙන්නේ? ඒව බලව කියලා මොකද්ද පෙන්වන්න තියෙන්නේ? මේ හැරිලා මේ හැටිය බලනකොට බඩුලයි. ඊවෙනි ලෝකයක යම් කිසි කෙනෙක් අදිෂ්ඨානයක් ගත්තොත් ඒ එහෙම ලෝකයක් තියෙන බටහිර ලෝක ගැන කතා කරන්න දෙයක් නෑ මම මෙහෙම තියේදි මම මේ පස්චිමයට බය නැති කරන්න ඕනේ සතෙක් අබේ දාන දෙන්න ඕනේ. ආදි වශයෙන් කටයුතු කරන්න කිව්වොත් ඒ මනස ඇති වෙන සතුට ඒ ඒ ශිල්පදයක් ආරසා කිරීමේ සතුට මොනම දෙයකින්වත් මාතු වෙන්නේ නැහැ. බුද්ධම පිරිසිදු සතුටක් තියෙනවා. ඒ සතුටට ගිහිල්ලා ඒක ලබා ගන්න බෑයි කියලා තේරෙන්න තේරෙන්න බුදුහාමරංග රැස් වෙනවා. මේ පුංචි දෙයක් ගැන මම මේ කතා කරන්නේ. ශිල්පදයක් ගැන මම මේ කතා කරන්නේ. ආන්නේ විදිහට කතා කරනකොට මේ මිනිස්යාට ඉස්සර එහෙම ජඩකම් කරපු පහත් වැඩ කරපු මිනිස්සෙක් මොනවා හරි හේතුවක් නිසා අදිෂ්ඨානය කරන මම ඊට පස්සේ එහෙම කරන්නේ මම පස් මන්දිල් පදරික රකින්නවා කිව්වොත් ඒ මිනිස්සට කවදාකවත් දන්න මිනිහෙක් නම් නොදකින් කියලා කතා කරන්නේ මොකද මේ මිනිස්සයා මේ අවුරුදු 2006 කට ඉඳලා පහළ වෙච්ච උත්මයෙක් කියපු වචනයක් දැන් ක්‍රියාත්මක කරලා මෙන්න ප්‍රසිද්ධ වෙලා තියෙනවා පුජ්ජෝ හෝති පසංසිතෝ පුජ්‍යත්වපත් වෙනවා ප්‍රශංසා කරනවා මිටටි ගොඩාක් මිනිස්සු රකින්නවා බොහොම දැඩිසේ හතර පැත්තෙන් ගිනි හතර ගහගෙන මැද සූර්යයා බබලද්දී තපිනවා තපස් කරනවා ඒ මිනිස්සු දන්නේ නැහැ මේක මේ මේ තපස් කිරීමේ මොකක්ද ලැබෙන ආනිසංසන්ත සීලයක් රැකීමේ කියලා බුදුහාමුදුරුවෝ එහෙම අපිත් එක්ක කියන්නේ බුදුහාමුදුරුවෝ හරියට කරුණු පෙන්ලා දීලා තියෙනවා මේ ශිල්පද රැක්කොත් අත්තානුවාද බයක් නැහැ පරානුවාද බයක් නැහැ කවුරුත් එහෙම දැහා කරපු ජඩ වැඩ පැත්තෙන් බැලුවොත් චණ්ඩාශෝක රජුරෝ කොච්චර ජඩ වැඩ කරාද? කාලිංග යුද්ධයේදී මත ගෑවලේ විලක හිටියේ. නමුත් බණපදි ඇහුණට පස්සේ තීන්දු කරලා 84000ක් විහාර කරලා මිනිසුන්ගේ තැන් තැන් වල පැම්පකුණු හදලා ඒ දඬු පාලම් හදලා වතුරු පැන් හදලා කිව්වා මෙන්න මේ මේ ධර්ම ටික රකපල්ලා අශෝක ධර්මයේ කියලා එකක් ගල්ලෙනකෝ කෙටෙව්වා අශෝක රජුණන් කිසිම කෙනෙක් නින්දා කරනවා එහෙම ජඩ වැඩ කෙරුවයි කියලා. නෑ. මොකද බුදුහාමරට හැදිච්ච මිනිහෙක්. දුට්ට ගාමිනී කියන ඒ දුෂ්ටයා මේ පැත්තට ඇවිල්ලා මේ ධර්මයේ පැත කරන ඊට පස්සේ දුර්ගම රජු ගියම ලංකාව පටිනව රජ කෙනෙක්. ඒ නම කියන්නේ දුෂ්ටයා. දුෂ්ට ගාමිනී. මේ පැත්තට ආවට පස්සේ වෙනස් වෙනවා. අඟුලිමාල ඒ 1000ක් අපපු එක. ලේ පිට ප්‍රභාකරන්ලා මුල්ලේනේ. ප්‍රභාකරන් එහෙම 1000ක් කපන්න බෑ. මිනිස්සු දාලා කෙරේ. අඟුලිමාල කෙලින්ම කරනවා. නමුත් රහත් වුණාට පස්සේ මහේ ශාක්‍ය මහ රහතන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ දීලා බුදුහාමරෝ දැනතුණා. රෙදි නැතුව හෙළුවෙන් දූපු පටාචාරාව. බුදු සහනයක් ලැබුණාට පස්සේ බුදුහාම තිබු නම්බුකාමේ මොකද්ද? විනයදර භික්ෂුණීන් වහන්සේලා අතර ප්‍රථම ස්ථානය දුන්නා. මේ හෙළුවෙන් ගිය අම්මන්ඩිට දුන්නේ. ගල් ගහලා මරනවා හිටියානම් අද. මොකද බුදුහාමර දැක්ක අදිෂ්ඨානය ගත්ත එච්චරයි. එයා දන්නවා මේ දුක කියන්නේ මොකක්ද ආයේ තවත් කෙනෙකුට දුක් දෙන්න ඕනේ නැහැ මේ ලෝකේ කියන්නේ දුකක්. මොකටද තව කෙනෙකුට මම දුක දෙන්නේ? එනිසා එමසට අත්තානුවාදයක් කවදාකවත් එන්නේ නැහැ. පරානුවාදයක් එන්නේත් නැහැ. අපි මේ දක්වන්නේ වැදගත් නිදර්ශන. එව්වත් මේ සාසනේ වෙලා තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක්ට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියලා Taman නොසරකපු සීලයක් රකින්න හෝ රකින්න සීලයක් අදි සීලයක් වඩපත් කරගන්න කල්පනා කරොත් ඒ බුදුම පඬිස්සවාසි කියන්නේ මේක තමයි මිනිස්සයා ආර්යත්වයට උස්සන උසස් තත්ත්වයටපත් කරන පළවෙනිම ජැක් එක. අපි ඒක ගැන සලකන්නේ නැතුව මට සංකාරූපේක්ඛා ඥානෙ ගන්න බැරිද? මට දිබ්බ චක්කු ඥානෙ ගන්න බැරිද? නැත්නම් මට උද්‍යප්පේ ඥානෙ ගන්න බැරිද? අර පන්සලට ගියොත් නම් උද්‍යප්පේ ඥානෙ ගන්න පුළුවන් කියලා මේ යටපඩම යටපහටිය කුණු වෙලා තියෙද්දි මේවා ගැන කතා කරනවා. නිසා සීලවන්තව වෙනවනම් අත්තානුවාද බයක් නැහැ, පරානුවාද බයක් නැහැ. බුදුන් කියන දණ්ඩ බයක් එන්නේත් නැහැ. හිරේට වැටේ, පොලිස් කාර්කෙන් ගුටි ගන්න වෙයි, රිමන්ඩ් එකට යන්න වෙයි. මොකද ඉස්සර නීතිය කැඩුවා. ඇත්තටම නීතිය කැඩුවා. මොකද මේ මනුස්සයා එන්නේ එන්නේ හික්මිලා ඉදිරියට යනවනම් ඒ මනුස්සයාට නීතියට ගියත් හරි සතුටක් විඳිනවා අනේ යන්තම් පරණ කර්ම ටික ගෙවෙනවා මම ඊට පස්සේ කරන්නේ නැහැ කියලා. ඒ වගේම බුදුරජාණන් සෙන්දාන් කරලා තියෙනවා එහෙම කෙනෙක් ඒ අත්තානුවාදයේ බය එනවට මිනිසු කරන්නේ සැරබීම ටිකක් විල බුදිය ගන්න. එතකොට අත්තානුවාද වෙන්නේ රැ වෙනකොට ටිකක් බොනවා. අත්තානුවාද බයට ඒක උත්තරේ තියෙනවා. පරානුවාද බය වෙනකොට පත්‍රයට ගිය කරියවනවා. එතකොට ආටිකල් එකක් දාපු ගමන් මේ සත්හත් ගුණවත් අසවල් කියලා කියලා සේරම පොලිමේ ඇවිල්ලා වඳිනවා. දණ්ඩ බයක් එනවනම් අග්‍රවිනිශකාරතුමාට පොඩි ගතමක් අදීපු ගමන් ඉවරයි. ඉහළ මිනිසුත් කරන්නේ ඒක පහළ මිනිසු කරන්නේ. ඒ නිසා මේ තුනටම උත්තර තියෙනවා. නමුත් අන්තිමට අපායට වැටේ කියන එකට එකම එකනයි මේ මායයත් එක්කයි යමියත් එක්කයි පගා ගහන්න බැරි ප්‍රශ්න තියෙනවා අපිට. පුළුවන් නම් අපි ඒකටත් බය නැහැ. ඒ තිනේ පොඩි ගතම් එකක් දෙන්න කියන තියෙන්නේ. ඒ නිසා මරණ වයි කියනකොට එල හෙල ඔළුව පල්ලෙහාට කඳ උඩට තියාන දබක් ගාලා වැටෙන එක වළක්වන්න කාටවත් බෑ. તો සීලෙට පුළුවන්. අන්න එතකොට ඇතිවෙන ගැම්ම ධම්මානුසාර වෘත්තිපතට ඇතුල් වීම නිසා Tamanට හම්බෙන ඒ ජවය ඒ තෙද කවුරුවත් කියලා දෙන්න ඕනේ කියලා දෙන්න ඕනේ නැත්තම් මම බණ කියන්න ඕනෙත් නෑ නමුත් කියනකොට තේරෙනවා ඒක සම්පූර්ණ මම මගේ වචනෙන් කියනවා නම් සීලය කියලා කියන්නේ නිතරංග ජය. රණ්ඩු කරලා දෙන්න එකක් නෙවෙයි. දානෙදි රණ්ඩු උරුට්ටුව දිනනවා ටිකක්. අනික හැම ජයග්‍රහණයක්ම ලෝකේ ලබන්න අපිට හතුරු පක්ෂයක් ඉන්නවා. සීලෙන් ලැබෙන ජය නිතරංග ජය කිසිම කෙනෙක් නැහැ එපා කියන්න වළක්වන්න හිම ශක්තියක් නැහැ. ආනි ඒ தത്വෙදී මේ වගේ දැනට අටසිල් සමාදන් වෙච්ච පිරිසකට මෙහෙම කියනව ඇර ප්‍රසිද්ධ රේඩියෝ එකේ එහෙම මෙහෙම කිව්වොත් කොහොම හිටියේ? ඔය සීලේ බාහිර අරගෙන තියෙන සදාචාරවාදීන් මොන જાති කියාවිද? ඒක නිසා අපි වහගෙන කොටු කරගෙන තමයි බණ කියන්නේ. ප්‍රසිද්ධ වෙන්න දෙන්නේ නැතුව මොකද නැත්නම් මේ ජීවිත තර්ජන. මොකද කවුරු මොන જાති කිරුවත් Taman සීලයකට ගිහිල්ලා කටයුතු කරනවා නම් බුදුජානනාංශයේ මරණයෙන් එහාට සීල ආනිසංස කියලා නෑ මේ ජීවත් වෙනකොටමයි කියලා තියෙන්නේ. සීල ආනිසංස දානේ තරම්වත් පසර දාලා නෑ. දානේ නම් හතරක් මෙලොවේ එකක් ස්වර්ගයට යනවායි කියන එකයි බුදුහාමුදුරුවෝ 180ක් මේ ලෝකේ 120ක් එහා පැත්තේ. සීලේදී අද්දුතෝයි ප්‍රත්‍යක්ෂයි 100%ක්ම මේ ලෝකේ. ඒ තරම් ප්‍රසිද්ධව තියෙද්දී අද මේ වෙනකොට ඒ සීලේ වටිනාකම එදාටත් වැඩිය වැඩි. මොකද හේතුව ඒ තරම්ම උපදින තාක් දරුවෝ උපදින්නේ අසහනයට. රට රාජ්‍ය වල කෙලෝරක් නැති ලෙඩ රෝග. මානසික රෝග විඳ ගන්න බැරි තරම් ওই පිටරටවල වල. මොකද ඒකට උත්තරේ සීලේ බව දන්නේවත් නැහැ. ඉන්දිය සංගරේ බව දන්නේවත් නැහැ. බයලජ්ජා නැතිකම බව දන්නේත් නැහැ. ඉතින් ඒක නිසා බුදුජානනාංශෝ මේ මේ සති සම්පජඤ්ඤ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. යම් කිසි කෙනෙක් සති සම්පජඤ්ඤය ඇති කරන සති සම්පජඤ්ඤ කියන්නේ තමන් পায় තිනකොට මේ পায় තින බව දන්න. পায় ඔසවනකොට ඔසවන බව දන්නේ අපි සතිය කියලා කියනවා. වම් පයෙන් දකුණු පයට බර මාරු වෙනකොට ඉරියව්වෙන් ඉරියව්වට සම්පජඤ්ඤය කියලා කියනවා. මෙහෙම දන්නවනම් ඒක නා තමන් කරපු දෙයින් තමන්ට ප්‍රතිඵල එන වෙලාවදී මේක දන්නවා මම මේක හිතාමතා කරපු දෙයක්ද නැත්නම් මගේ දෙ වෙච්ච දෙයක්ද? හිතාමතා කරා නම් කර්ම රැස් වෙනවා. චේතනාවෙන්. හිතාමතා නොකරුවා නම් ඒත් අනික් මිනිස්සු තැවෙනවා නමුත් තමන්ට සන්තෝෂයක් තියෙනවා මේක මම කිව්ව නෙවෙයි කියවෙලා. මම කෙරුවා නෙවෙයි මගෙන් කෙරිලා. ආ ඉස්සරහට ඒකත් නොවෙන්න ඒ කෙනාට බයලජ්ජාවක් පහළ වෙනවා. මේ ලෝකේ ජීවත් වෙනකොට අපි සමාජයක් එක්ක ජීවත් වෙනකොට අනිත් පක්ෂයට යම් හේතුවකින් චිත්ත පීඩාවක් වෙන පීඩාවක් ඇති වුණොත් ඒ මම හරි කෙරුවත් නොකෙරුවත් මම වග වෙන්න ඕනේ. නිසා පුළුවන් තරම් පේනවා කතා නොකර සිටීමෙන් ලැබෙන ආනිසංශ. එහෙම නැත්නම් කියන්නේ කතා කරන්න පුළුවන් අපේ මානවයිචවාසිකම කතා කරුවාම මොකද්ද සිද්ධ වෙන අදහනේ. කතා කරන්නේ તો කොහොමද කියලා ඉවරලා කතාවට වැටෙනවා. කතා නොකර සිටීමෙන් ක්‍රියා නොකර සිටීමෙන් මේ හම්බෙන දේ පිළිබඳව බයලජ්ජාව පහළ වෙච්ච මනුස්සයාට සීමාවේ දියුණුවේ කිලෝරක්ම නැහැ. කවදාකවත් නැහැ. ඒක එන්නේ සති සම්පජාන්නේ. තමන් කරන දෙයට වගවීම හරහා වග වෙන්න නම් තමන් ඒ කරනකොටම කරන දේ පිළිබඳ දැනීම, අවබෝධය, එළඹ සිටීම, වග වෙන ගතිය. ඒක කවදාකවත් වෙන කෙනෙක් කිව්වට හරියන්නේ නැහැ. වෙන කෙනෙක් කිව්වොත් අපිට හිතෙනවා. තමන්ම තමන්ගේ කණ්ණාඩි ඉස්සරහට කියලා තමන්ගේ මූණ බලනවා වගේ පය තියෙනකොට කොහොමද වම තියෙනකොට කොහොමද ආශ්වාස කරනකොට කොහොමද ප්‍රශ්වාස කරනකොට කොහොමද කියලා සතිය පිහිටවන්න පටන් අරගත්තොත් ඒ දෙයකින් ලැබෙන අසහනය දුරු වීමත් එහෙම නැතුව සීමාවක් නැතුව වැඩ කරන්න ගියාම එන අසහනයත් පිළිබඳව ඒ කෙනාට වැටෙන්නේ නැත්නම් එයාට බුදු සරණක් නැහැ. එයාට දහම් සරණක් නැහැ, සංඝ සරණක් නැහැ. ඒක නිසා සීලය රකින්න කෙනාට එතනදීම තේරෙනවා මම මේ නොකර සිටීම නොපනත්කම් නොකල යුතු නොපනත්කම් නොකර සිටීමේදී ඒ හම්බෙන ගැම්ම හොඳ ඥානවන්තයෙකුට තේරෙනවා ඒකේ සීමාවක් නැතුව ගන්න පුළුවන්. ඒතකොට මේ සති සම්පජඤ්ඤය හරහ යම් කිසි කෙනෙකුට බයලජ්ජාව පහළ වුණොත් බයලජ්ජාව කියලා මේකෙන් අදහස් කරන්නේ පවට බයසා ලජ්ජාව ඒ මනුස්සය දන්නවා කෙරුවට පස්සේ ඇත්තු 20ක් දාලවත් මේක අදින්න බෑ. එකයි තියෙන්නේ නොකර සිටීම. ඒකට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා. ඇහින් රූප බලන්න පටන් අරගත්තොත් මනාපමනා පහළයි රූපෙට ඇදිලා යනවා කියන එක ඇස් තියෙන ඕන කෙනෙකුගේ සිට කනට නාසයට දිවට ඒක නිසා අපි මේක යම් ප්‍රමාණයට මේ අරණ්‍යගත වෙනවයි කියලා කියන්නේ මේක ඉතින් ඇස්වලින් බලන මහා ලොකු දේවල් විචිත්‍ර නෑනේ කනට ඇහෙන්න විචිත්‍ර දේවල් නෑනේ දිවට කයට හම්බෙන දේවල් නැති නිසා එතෙන්ට ගිහිල්ලා මේ ඉන්දිය සංවරය කරගන්න පටන් අරගත්තොත් එයා පේනවා මේක මොන විදියෙන්වත් පිටකෙනෙකුට කරන්නත් බෑ. Taman කරන්න ගියත් Tamanටවත් කරගන්න බෑ. මේ ඉඳුරා මහා නොසණ්ඩාලයි. ඒව තම තමන්ගේ සැප සම්පත් හොයාගන්න පුදුම පාහර වැඩ කරනවා. ජීන් සමේක කීකරු කරගන්න නම් පරිතද කරගන්නවයි කියලා මේකට කියන්නේ. එහෙම නැත්නම් කියන්නේ හික්මවනවයි කියලා. සංවර කරනවයි කියලා. ආන්නේ සංවර කිරීමට පෙළඹෙන කෙනා සමාජය දකින්නේ පසුගාමී සැපනන්දාන දුන සමාජයෙන් පැනලා යන්න හදන අභියෝග වලට මුහුණ දෙන්න බැරි බය අඩු විදියට. ඉතින් ඒ කටුකුරුන් දිසාංශ බණ කියනකොට කියනවා අපි සක්මන් කරනකොට මේ ලෙඩෙක් වගේ හිමීට ඇවිදින්නේ සනීප වෙන්න ඕනේ නිසා. අනික් ගොල්ලන්ට එහෙම ඕන කමක් නැහැ ලෙඩ ඉදන්නෙත් නැහැ සනීප වෙන්න ඕන එක මොකුත් නැහැ ඒ නිසා අපි බොහොම නැවතිල්ල හිමීට වැඩක් කරන්නේ මේ ලෙඩේ අල්ලගන්න. ලෙඩේ අල්ලගෙන එකෙන් සනීප වෙන්නේ. ඉතින් සමාජය කියන්නේ පුළුවන් නම් උඹලා කොඩි ගහයට බහනා කරපළව. යෙන්දගම් පොළවේ බහනා කරපළව. මොකටද මේ රින්ගන්නේ කලවල් වල? මොකටද මේ ජීවිතේ පැල්ලන්නේ කියලා. නමුත් අපි දන්නවා ජීවිතෙන් පැල්ලා කියලා කැලියට ගියත් ඉන්ද්‍රිය සංවරය ගන්න බෑ. ඒකට වෙනම ප්‍රයත්න කරන්න ඕනේ. ඒ ඉන්ද්‍රිය සංවරයෙන් නැතුව සීලයක් නැහැ. අසත්‍ය අසම්පජඤ්ඤය තියෙනවනම් බුදුරජාණන් වහන්සේ කියනවා ඉන්දිය සංවරයේ පදනමක් නැහැ කියලා. ඉන්දිය සංවරයේ ෆවුන්ඩේෂන් එකක් කඩලා ගිහිල්ලා. ඉන්දිය සංවරේ නැත්තම් එයාට සීලයක පවදනමක් නැහැ. ඉතින් අපි මේ භාවනා වැඩ කරන දවස් ටිකේ හරි අපිට තේරෙනවා නම් අපේ බයලජ්‍ය දෙකේ ඉන්දිය සංවරයේ යම් යම් ප්‍රමාණයක දිනු වෙලා තියෙනවායි කියලා මේ භාවනා පැත්තක තිබිච්චා. ඒ සමාධිය පැත්තේ සීලයේ උසස් වීමක් තියෙනවා. සීලේ ආර්යත්වයක් තියෙනවා. ඒක තමයි බෞද්ධ සංස්කෘතිය කියලා කියන්නේ. බෞද්ධ හැදියාව කියලා කියන්නේ. මනුසකම, මහත්ම ගති, සීලය හික්මීම කියලා කියන්නේ ඉතින් භාවනාවට එන හුඟ දෙනෙක් ඉව්ව සලකන්නේ. ඒගොල්ල කියන ඕක නම් අපිට ඕන තැනක් ගන්න පුළුවන්. අපිට කොහොමද මේ කෙලින්ම දිබ්බ චක්කු ලබන්නේ? කෙලින්ම කොහොමද මේ උද්‍යප්පේ ඥාන ලබන්නේ? මේ බේ පදනම හදන්න නැතුව එතෙන්ට යන්න හදනවයි කියලා කියන්නේ අර බරපතල ඔපරේෂන් එකක් කරනකොට පරිසරයේ තියෙන විස බීජ නාශනේ පතක් කරන්නේ නැතුව ලෙඩ කපන්න හදනවා. ඒ නිසා මතක තියාගන්න මේකෙදී අපි උපේන දේ නෙවෙයි කරන දේ නෙවෙයි යමක් නොකර සිටීමට ඉගෙන ගැනීම. ඉඳගෙන නිකන් මැටි බුද්දෙක් වගේ ඉන්න එක. කතා නොකර ඉඳ ඉගෙන ගන්නකොට. ඔය දෙක කරන්නේ නැතුව හිතනවාද හිතේ වැඩ නැත කරන්න පුළුවන් වෙයි කියලා. කාය වචන දෙකේ යම් හික්වීමක් සීතල වීමක් නැතුව කවදාකවත් හිතේ නතර වීමක් වෙන්නේ නැහැ. ඉතින් අපි හිතේ වැඩ නැතර කරන්න ඉස්සර වෙලා අපි උත්සාහයක් කරනවා, පෙරහුරුවක් කරනවා විනාඩි කීයක් දීපීරියව්වේ හේම චේතනාපූර්වකව ඇඟ නලවන්නට වන් නැතුව ඉන්න පුළුවන්. ඒ ඉඳපු ඉරියව්වේ කොච්චර වෙලාවක් කතා නොකර ඉන්න පුළුවන්ද කියලා. ඉතින් මෙච්චර නටවපු ඇඟ මෙච්චර කතා කරලා පුරුදු වෙච්ච එක අර හයියෙන් දුවන කෝච්චියක් එකවර බ්‍රේක් ගැහුවා වගේ පීලිපයින්. ඒකේ හිමීට පොඩ පොඩ අඩු කරන අඩු කරන ගිහිල්ලා ඕනේ බ්‍රේක් එක ගන්න. ඉතින් ඒ වැඩේ තමයි අපි මේ නිමාශික භාවනා වැඩමුළු වල කරන්නේ. ඒක ඔය දුවන පයින් වෙලා අපිට කරගන්න හම්බ වෙන්නේ කෝච්චියක් නැතර කරන්න එහෙම බෑ. කෝච්චිය නැතර කරන්න බොහොම වේලා ඇතුව මේ මේ දැන් එකෙක් බෙල්ල තියනවා කිව්වට එන්ජින් ඩ්‍රයිවර්ට කරන්න දෙයක් නැහැ. ඌ අටපිට බලලා එකපාරට බෙල්ල තිබ්බොත් එන්ජින් ඩ්‍රයිවර්ට කවදාකවත් තරද්දක් නැහැ. නිකම්ම හිතන්න ප්‍රයිවට් බස් එකකට එහෙම කවුරු හරි හැපිලා මැරුවොත් ගත්ත ගමන් ඩ්‍රයිවර් මරනවා. නඩු යන්නේ නැහැ දැන්. ඒ ගිය කාලේ ගියා. මොකද එන්ජින් කෝච්චි ඩ්‍රයිවර් කෙනෙකුට කවදාකවත් මරණ තන්ත්‍රෙන් දෙන්න බෑ නෑ. මොකද කෝච්චි කියන්නේ බොහොම වේගෙන් යන එකක්. ඒක නතර කරන්න ඕන නම් සිග්නල් දාලා තියෙන්න ඕනේ බොහොම ඈත කරලා නතර කරන්න. අපි යන්නේ කෝච්චියටදී බොහොම දැරෙන්නේ. වැඩ කටයුතු කිව්වම කෙලෝරක් නැහැ. කතාව කිව්වම කෙලෝරක් නැහැ නතර කරගන්න බෑ. ඒ දෙක නතර කරන්න તો කවදාකවත් ඊට යටින් තියෙන මන ආයතනය ඒක නතර කරන්න බෑ. ඒ නිසා මේ සීලයක තියෙන වටිනාකම ගැන විතරයි අපිට අද කතා කරන්න වෙන්නේ මේ සප්පුරුසූති මහා කුල කියන පදනම යටතේ මේ වෙනකොටත් අපි පැයකටත් වැඩි වෙලාවක් අරගෙන තියෙනවා. ඒ නිසා මම මෙතනින් ධර්ම දේශනාව නතර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හෙට මේ විදිහටම ධර්මානුධම්ම ප්‍රතිපත්තිය වශයෙන් සමාදන්ව සිල් ලකින කෙනෙක් පරිත්‍යාග කරගන්නේ කොහොමද? එතකොට යාට දැනෙන්නේ මොකද්ද? දැනෙන්නේ අබය. ඒක නොදැනෙනවා නම් ඒක බුදුරජාණන්ගේ සීල දෝෂයක් නෙවෙයි. ඒ රකින්න කෙනාගේ තේරුම් ගැනීමේ ශක්තිය අඩු කරනවා. ඒ තේරුම් ගැනීමේ ශක්තියට තව අනුග්‍රහයක් වශයෙන් තමයි මේ කාරණා ඉදිරිපත් කරන්නේ. ඒක සම්බන්ධ කරගත්තට පස්සේ තේරෙන්න තේරෙන්න Tamanට වෙන්නේ මොකද්ද? මේ මොනවත් නැතුව මේ භාවනා මධ්‍යස්ථානක හිතියක පිළිබඳ සතුටක් ඇති වෙනවා. ගෙදරක හිටියනම් මොකද්ද අපට වෙන්නේ කියලා ඒ සතුට මත තමයි ඉදිරි කටයුතු වෙන්නේ. ඒක කාටවත් දෙන්නත් බෑ ඒ සතුට. කාගවත් දෙයක් ගන්නත් බෑ. තමා විසින් පූර්ණ කාලීනව යෙදිලා තමයි කටයුතු කරන්න තියෙන්නේ. ඒ නිසා අපිට එහෙම දවසක් එහෙම දෙකක් මේ විදිහට ගත කරන්න ලැබුණට අපි ස්තුතිවන්න ඕනේ මේවා සංවිධානය කරපු පෙනී නොපෙනී උදව් කරපු යත්තන්ට. ඒ නිසා අපේ ධර්ම දේශනාව මෙතනින් අපි නතර කරනවා. ඒ නතර කරමින් අපි මේ ලැබයාගත් ආ වූ යම් ප්‍රතිපත්ති වල යෙදීමෙන් බණ ඇසීමෙන් යම් කුසලයක් වෙනවා නම් ඒ කුසලය ඒකට අපිට මඟ සලසපු පෙනී නොපෙනී උදව් කරපු සියලු සත්පුරුෂ මණ්ඩලයටත්පත් වේවා කියලා අපි සාදුකාරය පවත්වනවා. ඒ වගේම අපි විශාල මහා කුල වලින් ආපු මිනිස්සු වෙන්න පුළුවන්. ඒ සියලු දෙනා අපිට මෙතෙන්ට උදව් වුණාට ඒ ඇත්තන්න මේවට ඇවිල්ලා සම්බන්ධ වෙන්න වෙලාව නැහැ, අවස්ථාව නැහැ. ඒ නිසා හිටියනම් හොඳයි. ඒ නිසා අපි ඒ සියලු උදව් උපකාර කළා වූ ඥාතින් වෙනුවෙන් සඳහන් කරනවා. අනේ ඒ ඇත්තන්ටත් අපි වාගේ මේ වගේ සත්පුරුෂ මණ්ඩලයකට වෙලා ඉඳගෙන මෙවැනි සත්පුරුෂ බණහමින් සත්පුරුෂ කටයුතු කරන්න ඥාණය පහළ වේවා. ඒ සඳහා අපි මේ සාදු කියලා දෙන පිං සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ලැබේවා කියලා ඥාති මිනිය සාදුකාරය පවත්තමු. අපි අපිටත් මේ කටයුතු කරගෙන යනකොට ඒ අශපුරුෂ ධර්ම යම්තාක් තියෙනවා නම් ඒක අපට ඇඟට නොදෙනී තේරිලා එහිමීට මේව අයින් කරගෙන ඒ විනෝඩ සත්පුරුෂ ධර්ම ලං කර ගැනීමේ කටයුත්තට මේ ධර්ම දේශනාවත් මේ ප්‍රධානවත් අනු ප්‍රතිපත්තියත් එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා තියාගන්න. ඒ අදාසින් යුක්තව අපි ඊත්තාවතාචාදී ගාථා සජ්ජහායනා කිරීමෙන් ධර්ම දේශනාවේ නිමාව සටහන් කරනවා. එත්තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු එත්තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍යා සාදු සාදු සාදු